ස්වභාවයට හැඩතලයක් දෙන. කන නැමැති ඉන්ද්‍රියක් එදා හටගන්න විදිහක් නැහැ. දැන් නාම රූප හටගන්න විදිහක් නැහැ. විඥාන ගොඩ නැගුවේ නැත්නම්. එන විඥාන ගොඩ නැගුවේ තමයි ඒකට මුල වුනේ. එන විඥානේ ඇයි ගොඩ නැගුනේ? කොහොමද විඥාන ගොඩ නැගුනේ? ඒකට මොනවාද ආධාර වුනේ? ඔය හැමතැනකම අවිද්‍යා සාගතව බලාපොරොත්තු ඇති කරගත්ත නිසා. ඒ බලාපොරොත්තු වෙලා නිකන් හිටියේ නැහැ. අහන බලාපොරොත්තුෙන් ඇසීම සඳහා යමක් කටයුතුද කුමක් සකස් කළ යුතුද ඒකට අවශ්‍ය දේ හිතුවා කිව්වා කළා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කිය සකස් කරන්නා වූ වැඩපිළිවෙල තුනකින් අවශ්‍ය කරන ශක්තිය ගොඩ නැගුවා මෙන්න මේ ගොඩනගාපු ශක්තිය තමයි සංඛාරපත්‍ය විඥානං කියලා ගොඩ නැගුවේ දැන් සංඛාර ගොඩ නැගුවේ නැත්නම් ඒ ශක්ති විශේෂයේ විඥානයත් එක්ක ගොඩ නැගෙන විදිහක් නැහැ එහෙනම් මේකට කවුරුවත් ඵලි නෑ. කවුරුවත් නෙමෙයි කරලා තියෙන්නේ. හේතුඵල ධර්මතාවයේට අවිද්‍යාසහගත ක්‍රියාකලාපය සිද්ධ කරලා තියෙනවා. බලාපොරොත්තුවක් ඇති කරගෙන මතු මතු තහන්න මතු මතු ජීවත් වෙන්න මතු මතු අහමින් ජීවත් වෙන්න ඕනේ. ඒ කන මට ඕනේ. ඔන්න ඔය දෘෂ්ටි ඇති කරගෙන තියෙන අවිද්‍යාවයි. ඔය අවිද්‍යාවෙන් ඒක හිඳගත්තේ නැති නිසා. ඒ ඒ දේ අරමුණු වෙනකොට අවිද්‍යාව ගොඩ නැගින්නේ. යලි යලිත් ඇති කරන අදහසක් තව තවත් ඉදිරියට ඉන්න ඕනේ. තව තවත් ඉදිරියට ඉන්න ඕනේ. බලාපොරොත්තු ඒකයි. දැන් අපි ඇහුවොත් එහෙම. සමහර අය දැන් ඉතින් මගේ වැඩ ඔක්කොමත් ඉවරයි. මේක එක නදී උසහාතික නිසා මෙහෙමත් කියනවා. දැන් ඉතින් පිරිනුවම් පානකම් වෙහි අන්තිම දේහය දරාගෙන ඉන්නවා කියලා. අපි ඇහුවොත් දැන් තව තත්පරයක් ඔයා ඉන්න ආසද? දැම්ම ඉවරින් ආසද ඇහුවොත්. අවංකව කියයිද ඔව් දැම්ම ඉවරින් ආසයි මං කියන්නේ. මගේ බලාපොරොත්තු නම් දැම්මම ඉවරුන මේ මොහොතේ ඉවරුනොත් හොඳයි. එහෙම අවංක උත්තරයක් දෙයිද? එහෙම නම් බෑ ඉතින් මේ ආත්මේ උපන් එකයි මරණකම් ඉන්න ඕනේ කොහොමද? ඕක කියයි. හැබැයි උපන් එකයි මරණකම් ඉන්න ඕනේ කිව්ව අදහස කවදා හරි අවිද්‍යාව දුරු කරනකම් මලත් ඉවර වෙන්නේ. මොකද? මලත් මලා කියලා දන්නේ නැහනේ. මරණය පිළිබඳ අහලා තියෙන දේ නිසා මේ මරුණා කියන වචනේ ගැන සම්මතය අපිට ගොඩ නැගිලා තියෙනවා. මරණ මොහොතක් ඇවිදිනා මලහම මම මලානේ කියලා හැඟීමක් එන්නේ නැහැ. ඒ හැඟීම ඊට කල් තියා ගොඩනගාගත්ත මතේවිල මතුවෙන එක. මැරෙන්නයි ඉන්නේ කියලා. දැන් අපි නිදාගත්තට පස්සේ හීනයක් පේන්න එනකොට හීනයක් පේන්නයි එන්නේ කියලා එහෙම දැනනවද? එහෙමකක් තියනවද අපි? නෑනේ. දැන් මම නිදි. මේ හීන ලෝකේ ඉන්නේ එහෙමත් දැනනවද? නෑ නෑ ජීවත් වෙලා ඉන්න මේ ඉන්නේ කොහොමද මේ ඉන්නේ දිනෙම දැනෙන්න පටන් ගන්නවා. <coughs> මැරිලා ගිහලා පෙරේතයෙක් වුණත් යකෙක් වුණත් ගන්ධබ්බයෙක් වුණත් කොතන වුණත් මම මැරිලායි මෙතෙන්ට ආවා කියලා දකින්නේ අර හීන ලෝකෙදි මගේ කය බුදි මම මේ හීන ලෝකෙට ආවා කියලා දකින්න නැතුව ආවා පැවැත්මේ බලාපොරොත්තු තියෙන තාක්කල් පැවැත්ම ගොඩනගනවා හැබැයි නමර කියන්න පුළුවන් මේ ආත්මය නම් මට හොඳටම ඇති කියලා ඒක අර බත් වේලා කාලා බඩි ඉනිනකම් දැන් මට බත් ඇති කිව්වා වගේ තමයි මදින්ලාට යයෝ නැහැ ඒවා එක ලැබිලා තියෙනකන් ඇති කියනවා. ඒවා එක තමයි දැනුත් කියන්නේ. අවිද්‍යාව දුරු කරනකන් ජීවිත ආසාව ඉවර වෙන්නේ අවිද්‍යාව සහ මුලින් දුරු කර උදාට මම ජීවත් වෙන්න ඕන කියන ආසාව ඉවරයි. අන්න එයාට නම් මැරෙන්නමයි ඕනකමකුත් නැහැ. මට ජීවත් වෙන්න ඕනකමකුත් නැහැ. මැරෙදාට මැරි. ඒකේ මට ප්‍රශ්නෙකුත් නැහැ. අන්නේ මානසිකත්වයේ උදා වෙනවා. තව මොහොතකින් මැරෙන්නයි එනවා කියලා එන කිව්වොත් අනාවැකියක් එහෙම. එහෙනම් ඉතින් ඊට පස්සේ කරදරයක් නැහැ, දාන හොයන්න දෙයක්වත් නැහැ, කන්න හොයන්න දෙයක්වත් නැහැ, අදින්න දෙයක්වත් නැහැ, මොකුත් නැහැ, ප්‍රශ්න ඉවරයි නේද? කිසිම කම්පනයක් නැතුව ඒ අදහස එනවා. හරි හතරපත් වෙලා හිටියලා. හැබැයි ඉතින් එහෙම එකක් එනවාද නැතිව තම තමන් හිතන්න ඕනේ කොච්චර දුරකද තව ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ බලාපොරොත්තු ඇති කරගත්ත නිසා පැවැත්මේ විඥානේ නිකම්ම පවතින නෙමෙයි අහමින් පවතින්න ඕනේ. බාහිර ලෝකයේ අරමුණු වශයෙන් ශ්‍රවණ අරමුණු අරගෙන ඒවා භුක්ති විඳින්න පවතිනවා කියන හැඟීම තියෙන නිසා කන ඇත් අර ගන්නා වූ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. කනක් සහිත පැවැත්මකට හේතු නිපද වෙනවා. මෙන්න සෝත විඥානයත් එක්ක සිද්ධ වෙන දේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන හිතවිලි ක්‍රියාවදන් ගොඩනගනකොට අන්න ගොඩනැගීමෙන් අර විඥානීය නැවති බීජය සකස් වෙලා එනවා. ඒ බීජයට පරාගපෝෂණය තමයි අපි අර හිතෙන් කයෙන් වචනේ හිතපු කියපු කරපු දේවල්. ඇහිීම මුල් කරගෙන යලි යලි තහඬ ශ්‍රවණයේ බලාපොරොත්තු ඒ සඳහා හිතපුවා කියපුවා කරපුවා. <clears throat> නිසා ගොඩනැගුණු ශක්ති විශේෂය තමයි අර විඥානය සෝත විඥානය ගොඩනගන්න පවත්වන්න හේතුව. යලි යලි පවත්වන්න හේතුව. එහෙනම් සංකාරපත්‍ය විඥානං කියවන්නේ ඔබට. එහෙනම් සංකාර කොයින්ද? නිකම්ම හිතුවර ගොඩ නැගින්නේ. නිකම්ම කිව්වත් ගොඩ නැගින්නේ නැහැ. නිකම්ම කළත් ගොඩ නැගින්නේ. චන්දරාග පැවැත්මේ ශ්‍රවණය කරමින් පැවැත්මේ චන්දරාගෙන් යුක්තව ඒ සඳහා හිතුවොත් ඒ චන්දරාගෙන් යුක්තව කිව්වොත් කළොත් තමයි සංකාර ගොඩ නැගෙන්නේ. එහෙනම් ඇයි එහෙම පැවැත්ම චන්දරාග සාගතව හිතන්නේ වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් හරයක් නැහැ කියලා දැක්කේ නැති නිසා. හරවත් කියනවා අවිද්‍යාවේ දෘෂ්ටිය සකස් කරගත්ත නිසා තමයි. වටිනා එකක් තියෙනවා කියන දෘෂ්ටි අරගෙන තමයි. අයි බලාපොරොත්තුනේ ඒ විදිහට හිතන්න කියන්න කරන්නේ. අන්න ඒ නිසා ඒ විදිහට හිතව කියව කරපු එකේ විපාකය තමයි ඔය වැඩ පිළිවෙල සකස් වෙලා පටි ඉච්ඡ සම උපාද කියන කැමැත්තට අනුව බැඳීමෙන් සමාන උපතක් හටගනිමින් ආපු වැඩ පිළිවෙල සකස් වුණා. ඔය කැමැත්තට අනුව බැඳිච්ච නිසා තමයි සමාන උපත් හටගත්තේ. එහෙනම් සංඛාරයන් ඉපදුනේත් විඥානය ඉපදුනේත් නාම රූපේ ඉපදුනේත් සලආයතන ඉපදුනේත් ස්පර්ශය ඉපදුනේත් වේදනා ඉපදුනේත් සංඥා තණ්හා ඉපදුනේත් උපාදාන ඉපදුනේත් භවය ඉපදුනේත් ජාති ඉපදුනේත් ඔන්න ඔය හේතුවල එහෙනම් ඔය සියල්ලම ඉපදිච්ච ඉපදිච්ච හැම එකක්ම විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනවා ඒ යන්නා වූ අවස්ථාවක ඔය ඉපදිච්ච හැටි සහ උපදින්න හේතුව තමයි වටිනා කියන බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාව ඇත්ත පේන්නේ නැති නිසා ගත වටිනවා කියන දෘෂ්ටිය බැඳිලා මේ පැවැත්ම නිර්මාණීය බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු අනාදි සංසාරයේ පටන්ගෙන එක එක අවස්ථාවේ. ඒ ඒ අවස්ථාවේදී අරමුණු වෙනේන ගන්නේ බලාපොරොත්තුවක් ඇති කරනවා. ඇති කරගත්තාම ඒ අරමුණු කරපු දේත් ඔක්කොම ගෙවිලා ගියා. ඇති කරව බලාපොරොත්තුවේ ශක්තිය මතු පැවැත්මට යමක් ගොඩනගලා ආයිත් ඒකට ඇදලා දානවා. ආයිත් මේ මොහොතේ ඒක බලාපොරොත්තු වෙනවා. ඒක බුක් වින්දත් එකලම ඒක නවත්තා ගන්න බෑ තව එකක් බලාපොරොත්තු වෙනවා. එයා මේ බලාපොරොත්තුව කියන එකේ ඉවරයක් නැති නිසා ජීවත් වීමේ බලාපොරොත්තුව ප්‍රදාන කරගෙන ඒ ජීවත් වෙමින් අහන්න බලන්න ගඳ සුවඳ දැනගන්න රස විඳින්න ස්පර්ශය දැනගන්නත් එකතු වෙච්ච නිසා ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයක් සහිත පැවැත්මක් අපිට හට ගන්නවා මෙන්න පැවැත්මට හේතුව ඒ නිසා මේ කන කියන්නේ මෙන්න මේ විදිහට පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට අයිති දෙයක්. එහෙනම් කන සදාතනික ස්ථිර වස්තුවක් නෙවෙයි සංකතයක් මේක පටිච්චසමුප්පන්නයි. දැන් මේ සංකතයක් වශයෙන් මෙසේ සකස් කරගෙන මේ පටිච්චසමුප්පන්න ධර්මතාවයට අනුකූලව වෙන වැඩපිළිවෙල තුල තව තවත් බැඳි බැඳි රැඳි රැඳි. මේ මන වඩන ශ්‍රවණයට ආසාවෙන් ඊපසුපස හඹා ගියොත් නැවත නැවතත් අවිද්‍යාවේ වැඩ පිළිවෙලට බහැලා කන ඉවර කරගන්න බැරි තැනකට වහිනවා. මේ කන නැති වුණොත් නැවත කනකට අවශ්‍ය ප්‍රත්‍ය ගොඩ නගනවා. හේතු ගොඩ නගනවා. තණ්හාව ඔය දෙක හත්වැල් බැඳගත්ත දහම් දෙක. අවිද්‍යාව යම් තැනක තණ්හාව වේදන. තණ්හාව යම් තැනකද අවිද්‍යාව වේදන. එතකොට විද්‍යාව තුලින් අවිද්‍යාව දුරු කරගන්න ඕනේ චරණයේ තුලින් අසංවරයේ හේව තෘෂ්ණාව දුරු කරගන්න ඕන. විද්‍යාව විද්‍යාව තුලින් අවිද්‍යාව දුරු වෙනවා. චරණ තුලින් තෘෂ්ණාව දුරු වෙනවා. චරණ අසනවා නම් යම් තැනක සැරිසැරීම නසනවා නම් චරණ වෙනවා. වැඩ කර නැති ආපස්සේ සැරිසරණ එක නතර කරපු දාර චරණයි. ඒ දාර සංවරයි. අන චරණ ධර්ම. චරණ ධර්ම විද්‍යාව එක සම්බන්ධ වෙනවා. නේ අවිද්‍යාව දුරු කරපුවාම අර අපි හරපුවා දුරු වුණා. චර කරපු දහම් දුරු වුණා. චර න වුණා. විඥා චරණ වුණා. නෑ විඥා චරණ වෙච්ච දාට අපිට පුළුවන්කමක් ලැබෙනවා අවිද්‍යාව ඇතුළත නාමය දුරු කරගන්න. ඒක තමයි එතන කරගන්නේ. මේ තෘෂ්ණා දුරු කරන්න බෑ අවිද්‍යාව දුරු කරන එක. අවිද්‍යාව දුරු කරුදාට තෘෂ්ණාව හටගන්න විදිහක් නෑ. තෘෂ්ණාව දුරු කරගත්තොත් වැඩේ හරි සම්පූර්ණ ප්‍රතිඵලය. ප්‍රතිඵලයේ තෘෂ්ණාව නම් තෘෂ්ණාවට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරගත්තොත් හේතු නිරෝධ නම් ඵල නිරෝධයි. තෘෂ්ණා නිරෝධයි. එතකොට තෘෂ්ණාවෙන් නිදා. මේ තෘෂ්ණාව ඉස්සෙල්ලා නිදහස් කරන්න බෑ අවිද්‍යාව අයින් කරන්න නැතු. අවිද්‍යාව මූල. බුදුන බලන්න කිව්වොත් ඕකට. බුදුන සත්කාරයකට බලලා නිදහස් වෙන්න කිව්වා. ටිකක් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක දේ දුක හැටියට අනත් දේ අනත් හැටියට තේ කරනකොට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් අනිත්‍යයි ඔය සියලුම ශ්‍රවණයන් ශ්‍රවණේ දරා ගන්න මන වඩන හැම ශබ්ද ස්වභාවයෝම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකින්න පුරුදුනොත් දැක්කොත් හරියට නුවණි වැඩක් නැති අධ්‍යාපසනේ මෙච්චර කල් හොය හොය ගියේ ආ විද්‍යාව පහළ වෙච්ච ගම චරණ වුණා සබ්දයේ පස්සේ සරන්නාව ස්වභාවයෙන් අතර වුණා. නැති ගියා. ඊට පස්සේ කන සංවරයි. සබ්දේ පස්සේ යන්නේ නැහැ. අනේ චරණ නිසා සීලය පහළ වුණා. සිසිල් වුණා. සංවර භාවය ඇති වුණා. නැහ සංවර භාවයේ සංවරත් එහෙන සීලංකිවේ අන්නේ එතනයි සීල වුණේ. නැහ විද්‍යාව පහළ කරගෙන චරණ වෙනකොට එතන සීලය පහළ වෙනවා. මෙන්න මේ සීලය නිසා සමාධියත් ඒ සමාධිය නැගෙන්නගෙන ප්‍රඥාවත් පහළ කරලා සීල සමාධි ප්‍රඥා පූර්ණ කරනවා. එතකොට ශාසනය වැඩෙනවා. මෙන්න නිවන් දකින්න භාවනාවකින් බලන හැටි. ඉන් කන පිළිබඳ සංකතයි පරිත්‍යාසමුපන්නයි. ඉන් ඒ බඳු වන්නාව කනක් යම් තැනක හට ගන්නවද? කනක් ප්‍රයෝජනේ බලාපොරොත්තුෙන් යම් තැනක තව ඉදිරියටත් බලාපොරොත්තු තබනවද? ඉදිරි ගමනක් හදනවද? ඒ හදන තාකල් අපිට පහත් වෙන ක්ෂය වෙලා යන පැතර එකතු වෙන ධර්ම හම්බ වෙනවා මිසක් යහපත් දෙයක් හම්බ වෙන්නේ නැහැ අනාථ ධර්මයක් හම්බ වෙන්නේ. හදන හදන එක වෙනසිලා යනවා. හදන හදන එකෙන් ගන්න හරයක් නැති. ක්ෂයටපත් කරන පැත්තක් මිසක්. ශබ්දකාමයේ පස්සේ හඹා යන එක හොඳ පැත්තක් නෙවෙයි කියලා දැක්ක දාට. මේ මනවර්ණ ශබ්දයේ ක්ෂය ධර්මයක්. ඒ පස්සේ ගියොත් ක්ෂය වෙනවනේ. අයි නැගින්න බෑනේ. නිවන කරා නැගී හිටින්න බෑනේ. ප්‍රඥාව නගන්න බෑනේ. එහෙනම් ප්‍රඥාව නගන්න බැරි එක මහා අපරාධයක්. එහෙනම් මේ සද්ද කාමයේ පස්සේ හඹා යන්න ගියොත් මට මේ ප්‍රඥාව නගලා යථාබෝධිය පූර්ණ කරන උසස් වෙන්න බෑ. උඩට යන්න බෑ වැටෙනවා. ක්ෂය වෙලා යනවා. එහෙනම් ඒ පැතර ගියොත් එහෙම මේක කොච්චර මිහිරියාව දුන්නත් මහා අපරාධයක්. ඔය පස්සේ ගියොත්. දැන් මිහිරියාව නෑ මිහිරියාව නෑ කියලා සද්දයත් අරින්න බැරි ඔන්න ඕකයි. ඒකාන්තයේ විද්‍යාවෙන් මිහිරියාවක් නැහැ කියලා හරියනවා හිත රවට්ට ගැනීමක් නෙමෙයි. මනවඩන හඩක් ආපුවාම ඕක මනවඩන එකක් නෙමෙයි කියලා අපි හිතෙන් රවට්ටන්න හැදුවොත් පුළුවන් ද රවට්ටන්න බොරුවකින්. දැන් බොරුවෙන් රවට්ට හිත රවට්ටලා නිවන් දකින්න බෑ. මනවඩන මිහිරියාවක් ඇත්නම් මනවඩන මිහිරියාව හැටියටම දකින්න ඕන. බොරු කරන්න ඕනේ නැහැ. හැබැයි ওই මිහිරියාව පස්සේ යන්න ගියොත් සිද්ධ වෙන්නේ මේකයි කියලා දකින්න ඕනේ. අන්න ඒක දැකලා පස්සේ මිහිරියාව පස්සේ යන බලාපොරොත්තුවක් තිබෙනවා අත්හැරලා. මිහිරියාව තිබුණාම ඒක අපිරියා කරගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක හිතරවට්ටා ගැනීම. සීනි තිත්තයි සීනි තිත්තයි කියලා කකා හිටියොත් එහෙම සීනි මේ අහක් වෙයිද බලාපොරොත්තු. සීනි තිත වෙයිද? ඉතින් අපි ඔය වගේ කන්නේ කියන්න හදන්නේ. ලස්සන දේ කැතයි ලස්සන දේ කැතයි කිව්වොත් කැත වෙයිද? හිත කැතයි කියලා බාරගනියි. එහෙනම් හිත රවට්ටලා නිවන් දකින්න නේද හදන්නේ. බුදුරජාණන් වහන්සේ රවට්ටලා නිවන් දකින්න ක්‍රමයක් නෙමෙයි පෙන්ලා දුන්නේ. ඇත්ත දැකලා නිවන් දකින්න ක්‍රමයක්. ආස්වාදී ආස්වාදී හැටියට දකින්න ආදීනවේ ආදීනවේ හැටියට දකින්න නිසරණේ නිසරණේ හැටියට දකින්න. ඇහැ කන දිව නාසය ශරීරය මන පිළිබඳ සියල්ල පිළිබඳව ආස්වාදී ආස්වාදී හැටියටම දකින්න. ආදීනවේ ආදීනවේ හැටියට දකින්න. නිසරණේ නිසරණේ හැටියට දකින්න. මෙන්න මේ විදිහට කරගෙන ගියොත් ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. දැන් ආස්වාදී ආස්වාදී හැටියට දකින්න කියන්නේ නැහැ. ආස්වාදී දුකයි කියන උගන්නන්න හදා. මේ ලෝකයේ හැප ස්වභාවයක් නැත්නම් මේ ලෝක සත්‍යය සැරිසරනවාද? මේකේ ආදීනවයක් නැත්නම් මේ ලෝක සත්‍යය මිදෙනවාද? බුදුරන් වහන්සේ අහනවා. සැප ස්වභාවයක් ඇති නිසාම ලෝක සත්‍යය සැරිසරනවා. මේකේ ආදීනවයක් දැකලා ආදීනවයක් ඇති නිසා මේකෙ මිදිලා යනවා. සැප නැති නිසා මිදිලා යනවා නෙමෙයි. ඒ සැප ස්වභාවය ලෝකේ තියෙනවා. ඒ ස්වභාවය නැති කරන්න බෑ. අපි හිතරවටගෙන නිවන් දකින්න බෑ. ඒකේ පමණ දැනගන්න ඕනේ. මේ ආස්වාද මට්ටම මෙච්චරයි. ওই පස්සේ ගියාට හරයක් නෑ. ආස්වාද නැතුව නෙමෙයි. ඒ වගේ මේ පස්සේ යන්න ගියොත් අනාථ වෙනවා. ඉතින් අනාථ වෙනවා කියලා දැනගතට පස්සේ ෂේ ධර්මයක් බව වාය ධර්මයක් බව දැනගන්නවා. ඔය පස්සේ යන්න ගියොත් ප්‍රඥාව නගන්න බෑ පහතර වැටෙනවා. ෂේ ධර්මයක් එනවා. පහතර වැටෙනොත් එහෙම ගොඩේ ඉඳ හම්බෙන්නේ කල්ප කාලාන්තරයකට. වෙනසිලා ගියා. ආයි කවදා ප්‍රඥාව පහර කරන ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගත්තේ නැහැ. සතර අපාගත වෙලා පල්ලෙහාට ගියොත් එහෙම අනාථයෙන් අනාථය මිසක් කවදා ගොඩේ ඉන්නේ. අර දෘෂ්ටි අරගත්තේ නැත්නම් දහම් දැකපු වෙලාවේ අපිට සිද්ධ වෙන්නේ වෙනසෙන්නේ. පමාදෝ මච්චුනෝ පදං කියන තැනට වැටෙන්නේ. එහෙනම් මේක ක්ෂේ ධර්මයක්, වය ධර්මයක් මොකද්ද මේ ආස්වාදේ? ඔය ආස්වාදයේ පස්සේ යන්න ගියේ ඒ සඳහා ගත උපකරණ ටික. කන, ශබ්දේ. ওই දෙක නිසා හටගත්ත සෝත විඥානය බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන හැවටිලා ආස්වාද වස්තුවක් වටිනා වස්තුවක් කියලා හිතාගෙන ඒ තුලින් ගොඩනගාගත් එක ඒක හැටිත් එහෙමයි. ඒ සෝත විඥානය සකස් කරගත් එක. කාගේවත් එහෙකුත් නෙමෙයි. ඒකත් පරිච්ඡ සම්පන්නයි අර විදිහට. ඒ පස්සේ ගියොත් ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා. එන යන්න වටින්නේ මෙන්න මේ විදිහට බලන කොච්චර මනවලන සද්දයක් හේතට ආවත් මේ පස්සේ යන්න වටින්නේ මේ පස්සේ ගියොත් සිද්ධ වෙන්නේ වෙනසෙන්නේ. මෙන්න මේක දැක්කාට පස්සේ වටිනවයි කියලා පේන්න තියෙන එකේ තියෙන හැඟවුණු ආදීන වේ දකින්න. මෙන්න සෝතේන්ද්‍රිය භාවනාව වඩන හැටි. ඔව්. පටිච්ච සම්පදායේ බව කියන එකයි මත බව පෙර බව කියන වචනේ බව දෙකේ වෙනස මොකක්ද? දැන් මේක තේරුම් ගන්න මෙහෙම දෙයක්. ඔය පටිච්ච සම්පදායෙන් පෙන්වන්නේ මේ බොරුව හටගන්න හැටි. ලෝකයේ බොරුවක් ගොඩ නැගුණා. ඒ බොරුව ගොඩනැගිච්ච එක අපි ලෝක සම්මත වචන තියාගන්නවා. ඒව හඳුන්වන්නේ. දැන් ಜಾති කියලා වචනයක් මේ ලෝකේ තිබුණා නම් බොරුවක් ගොඩනැගිලා ಜಾති විද්‍යාමාන කරලා තියෙනවා මිසක්. ಜಾතියයි කියලා ඇති ආකාරයෙන් ගන්න එකක්වත් ධර්මානුකූලව තියෙනවා. පරමාර්ථ වශයෙන් බැලුවොත් එකම ಜಾතියක්වත් මම කියනකම් පවත්තන්න ಜಾතියක් පෙන්වන්න ලෝකේ බෑ විද්‍යාවේ. යථාර්ථයෙන් පෙන්නුවොත් මම කියනකම් පවතින මමෙක් නැත්නම් ඇහැ කියන එකන් කන කියන එකන් දිව කියන එකන් පවතින ඇහැක් කනක් දිවක් නැත්නම් හට ගන්න හට ගන්න જાති මොහොතින් මොහොතේ විදිලා ගෙවිලා යනවනම් ಜಾති සම්මතියෙන් පනවගෙන ඉන්නවා මිස ඒ බඳු ඇති જાතියක් ලෝකෙ පෙන්වන්න විද්‍යාමාන කරන්න බෑ මුලාවක් මිසක් කියා දැක්කගෙන දකින්න භවපත්‍යා ಜಾති කිව්ව සම්මත වශයෙන් මේ ලෝකෙ හට ගන්න බොරුව හට ගන්න හැටි පෙන්වපු එක තමයි පටිච්චසමුප්පාදේ එහෙනම් මේ ලෝකෙ භව කිව්වත් ಜಾති කිව්වත් ඒකෙන් වර්ගයක් ලොකුවට හෝ කුඩාවට පෙන්වන්න බෑ. නිර්මාණය වෙන ස්වභාවයට කියනවා භව කියලා. නිර්මාණය නිසා විද්‍යාමාන වෙනවා සතර මහා භූත ආදීන් හෝ මොනවාන් හෝ. ඒ නිර්මාණයේ ගොඩ නැගිච්ච සම්මතියේ ಜಾති කියනවා. එහෙනම් භව කියලා ගොඩ නැගෙන එක යම් යම් තැන පටන්ගෙන. සම්මත ගොඩ නැගෙනකොට. ගොඩ නැගෙන සම්මත ඊටාම කුඩා මොහොතේ පටන්ගෙන ඊටා විශාල කාලයකට අයිති. යමක් පනවන්න යමක් පෙන්වන්න ලෝක සත්‍යය සම්මත කරගන්නවා නම් ගොල්. ඊටාම කුඩා කාලයක් තුල කාල සීමාවක් තුල යමක් නිර්මාණය වුණා නම් ඒ නිර්මාණයෙන් ඒ සම්මතයෙන් පණවන්න පුළුවන් තත්වරේ නම් ඒක තත්වරයකට තියෙන නමක් දාලා ඒක පණවමු. ඒකට ඒ જાති නමින් කතා කළා. ඒ තත්පරයක් තුළ යම් જાතියක් හටගෙන විදිලා යනවනම් අන්න ඒක හදපු බවක් ඇද්ද? ඒක ඒකේ බව. ඒ තත්ත්වයෙන් මිදෙන ඒක සම්මතියක් ඒක. දැන් ඔහොම දැන් අපි තමකෝ හිදුණා. කොච්චරලා ගියද? ගහව ගාන හිදුණා. හිදුණා දැවුණා જાතිය. හිතට දැනෙච්ච જાතිය, හිදීම් જાතිය. හිදීමට හේතු වෙන බව නිසා ඒ තත්වරයක් නම් හිදෙන්න ගියේ තත්වරයක බව කොටසක් හටගත්ත හිදවන්න. තත්වරයක තත්වරයක හිදවන බව ක්‍රියාත්මක වීම නිසා තත්වරයක හිදීමක් දැනුණා. දැන බව. එතනත් භවපත්‍යා જાති. රහයි. රිදෙනාට අර ටිකක් වෙලා අල්ලා හිටියා. හපලා ගින්නක රහයි. බලගුවහම විනාඩියක් විතර කාලයක් අල්ලා හිටියා. රහ જાතියක් හටගත්ත රහ බව නිසා. විනාඩියක රහ බව ක්‍රියාත්මක වෙලා විනාඩියක රහ જાතියක් ක්‍රියාත්මක කළා. ඒකත් භවපත්‍ය જાති. ඉපදෙනා බලු පැටියෙක්. බලු බව නිර්මාණය කරන්න පටන් ගත්තා මොහොතක් මොහොතක් ගානේ බල්ලා කියන සම්මතයෙන් යම් තාකල් පෙන්වන්න පුළුවන් දේ හටගත කය. ඌ උපදිනා වැඩිලා මැරෙනකම් පෙන්වන්න පුළුවන්. ඒ තාකල් කාලීට අපි බලු අධ්‍යයව කියනවා. එතකොට අර අර ක්‍රමයෙන්ම ගිහිලා හිටන් අවුරුදු 7 8ක 10ක 15ක විතර ಜಾති කාලය ඇතුළේ පෙන්වන්න පුළුවන් ಜಾති සම්මතියක් ගොඩ නැගුවා. අනේකට ඒක දීර්ඝයි බව. ඒ කාලේ අවුරුදු 15 විතර ක්‍රියාත්මක වෙච්ච භව ක්‍රියාවලියක් නිසා. බලු භව ක්‍රියාත්මක වෙලා. බලු ජාති ක්‍රියාවලියක් අවුරුදු 15ක විතර සිද්ධ වෙච්චාම ওই සම්මතියක ඇති කරලා ගත්තා බල්ලා කිව්වා. බලු ජාතිය. ඒකත් සම්මතය ගොඩනගපු සම්මතිය කිරීම මිසක් ඇත්තකට කිව්ව නමක් නෙමෙයි. මෙන්න මේ වගේ බව කියලා කියන්නේ ලොකු එකක්ව පුංචි එකක්ව කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. බව කියන්නේ එක්තරා නිර්මාණාත්මක ස්වභාවයක්. යමක් යමක් යම් ආකාරයකින් සම්මතියකින් ගොඩනැගිලා මේ ලෝකේ අපි නංගුත් තියාගෙන ඉන්නවද? ඒ නමින් ඒකට කතා කරන්න පුළුවන්ද? ඒ තාක්කල් ඒක හටගෙන පැවතිලා දුර්වල වෙලා විනාශ වෙන්න කොච්චරද කල් යන්නේ? ඒ කාලය තුල ඒක එකාකාරව නැතුව වෙනස් වෙනස් බවට පත් කරමි. හැබැයි බලු බව කියන සත්‍ය ඉක්මන යාවා. බලු බව තුල පවත්නවා එක්තරා ක්‍රියාභාවයක්. ඒ ඒ තැන හටගන්න ඊටාම සූක්ෂම ක්‍රියාවත් බලු. ගමනත් බලු. බැල්මත් බලු. කනබුන හැටිත් බලු. දඟලන හැටිත් බලු. වැඩෙන හැටිත් බලු. බලු නැමැති ධර්මතාවය තුළ ඒක වෙන්නකම් ඒක බල්ලා කියනවා. ඕම් බල්ලා උපන්න ඕම් බල්ලා පැටියා ඕම් දැන් බල්ලා ටිකක් නාම්බන් එකක් දැන් ඕම් බල්ලා තරුණයි ඕන්න දැන් බල්ලා මහලු වෙලා යවන නාකි බල්ලා වෙන වලා. ඕකම තමයි ඉතින්. පෙරදී යම් ක්‍රියාදාමයක් ගෙච්ච නම් පෙර බව. මතුවට යම් ක්‍රියාදාමයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක මතු බව. දැන් යම් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක වර්තමාන බව. බව කියන්නේ ක්‍රියාත්මක වීමේ හැකියාව ක්‍රියාත්මක වීමේ ක්‍රියාදාමයට ක්‍රියා රටාවට කියනවා බව කියලා. ಜಾති කියන්නේ දැන් කර්ම භව කියන්නේ යම්කිසි උපතක් හට ගැනීමට බලු භවක් හට ගන්නවන්ද බලු උපතක් හට ගන්නවන්ද අවශ්‍ය වන්නා වූ යම්කිසි හේතු කාරකයක් නිස්පාදනය කෙලිද බලු ධර්මයට අඩංගුව අන්න ඒක තමයි කර්ම භව බල්ලෙක් වෙන්න අවශ්‍ය කරන පාප කර්මයා සිද්ධ කරනවා නම් ඒ කලාව පාප කර්ම අවස්ථාව තමයි බලු භවෙන් බලු කර්ම භව ඒක ඒක මෝරලා ඒකෙන් જાතියක් ක්‍රියාත්මක කළා හිටන් මේ සත්ව જાතියක් භවෙන් යම් සත්ව කොටසක් බවට ක්‍රියාත්මක කරනකොට ක්‍රියාත්මක වෙනකොට ඒකට කියනවා උප්පත්ති භව නිසා උප්පත්ති ජාති. දැන් බල්ලා නැමැති කයක් ඇති. ඉතින් හතර පහින් යන හොම්බක් මේ නකුඩක් ඇති. ඒ જાතියේ බල්ලෙක් හට ගන්නකොට ඒක උප්පත්ති භවෙන් හට ගන්නවා. එවන්දේ හට ගැනීමට හේතු කරන මූල ධර්මයක් නිස්පාදනය කළාද මනසින්. කර්ම ශක්ති වශයෙන්. අන්නේ නිස්පාදනය කරපු කර්ම ශක්ති නිස්පාදන අවස්ථාවට කියනවා බලු කර්ම භව. ඒ වෙන එකක් නෑ ඉන්න පුළුවන්කම. ඒ ඒ කර්ම ශක්තිය ගොඩනගපුවාම ඒ කර්ම ශක්තියට යම් ගෙවෙන්න කොච්චර ආවිසක් යනවද? ඒ කාලයෙන් එහාට බල්ලෙක් වශයෙන් විද්‍යාමාන්‍ය ලෝකෙ පහල කරන්න බෑ. ඒ කැමිලීමේ හේතුඵලයක් තියෙනවා. හේතුව තියෙනකන් විතරයි හේතුන් පටිච්ච සම්භූතා. හේතු බංගා නිරුජ්‍යති. හේතුව පත්‍ය වෙලා පහළ වෙනවා හේතු බංගා නැති වෙලා යනවා. දැන් පෙර භවයේ මිනිස්සු ඉන්න බලාපොරොත්තුෙන් ගොඩ නැගුවා මිනිස්සු මිනිහෙක් වෙලා මිනිසෙක් වෙලා ඉන්න එක මට කොච්චර හොඳද? මේක කරන්න පුළුවන් අරක කරන්න පුළුවන් ඉතින් එක එක විදිහට යන හොඳ වැඩ යන නරක වැඩ ගැන කොයි පැත්තෙන් හරි මිනිහෙක් හැටියට කරන්න පුළුවන් යම් කිසි වැඩ පිළිලක් දැකලා ඒ වැඩ පිළිල මතු මතු පවත්තන කියලා යාගේ බලාපොරොත්තු ඇතිව හිටියනම් එයා මිනිස් සංකාරයන්ගෙන් ඉවත් වෙලා නැහැ ඒ නිසා මිනිහෙක් විදිහට මිනිස්සු කරන්න හිතනවා කියනවා කරනවා ඉතින් මිනිස්සු බලාපොරොත්තුෙන් කළා නම් මිනිසෙක් විලා ඉන්නේ බලාපොරොත්තුෙන් යුත් නැහැ එයා මිනිස් විඥානයකින් යුක්තයි එහෙනම් මිනිහෙක් වෙන්න නම් හොඳ නරක තේරුම් අරගෙන නරක වැඩ නොකරන්න ඕනේ හොඳ වැඩ කරන්න ඕනේ ඒ தත්වෙ ඉන්න ඕනේ. හිතා හිතන් මීනාති ජානාතිතිව මනුසෝ කිව්වේ ඒ ස්වභාවය. හිතා හිත දැනගන්න ඕනේ මිනිහෙක් වෙන්න, මිනිසෙක් වෙන්න. මේවා හොඳයි, මේවා නරකයි. මේවා සුචරිත, මේවා දුස්චරිත. එහෙම තේරුම් අරගත කෙනෙක් දුස්චරිත දුරු කරමින් සුචරිතේ කටයුතු කරමින් මේ ආකාරයෙන් ගොඩනගපු ක්‍රියාවලියක් ගන්නවා. මේක මිනිස් කර්ම බව. දැන් මේ මිනිස් කර්ම බව තුළ වැඩිලා වැඩිලා හිටන් ශක්ති කදම්බයක් එයා ගොඩනගනවා. ඒක විශ්වය තුළ කර්ම භවයට අයිති වෙන භව කියන කොටසේ තැන්පත් වෙනවා. ඒක මනෝ රෝගයට අයිති. අන්නේ මනෝභාවයේ තැන්පත් වෙච්ච එක තමයි. අයිසරේ මිනිස්සෙක් වශයෙන් જાතියක් උපදින්න බලවත් වුණොත් ඒක උපාදානය කරගෙන. ඒක බලවත් කරගෙන. උපාදාන පත්‍ය භව කියලා මිනිස් උපාදානිය මිනිස් බවටපත් වෙනවා. එතන මිනිස් කයක් ලැබෙනවා. එතන පටන්ගෙන උප්පත්ති භව ක්‍රියාත්මකයේ මොහොතක් මොහතා පාසා ක්‍රියාත්මක වීම නිසා මිනිස් ජාතියම ඉපදිනවා මේ මොහොතේ. ඉතින් මිනිස් ජාති සම්මත කරන අවුරුදු 80ක්ද 90ක්ද එයා ජීවත් වෙන්නේ මිනිහෙක් හැටියට. ඒ තාකල් මිනිස් ධර්ම මිනිස් භවයි කය නිපදවන්නේ. ඒ නිපදවන්නේ භව. මිනිස් භව. ඒකෙන් නිපදවන මිනිස් උප්පත්ති භව ඒ කරන්නේ මොහොතක් ගන්නෙම. ඒක මිනිස් උප්පත්ති ජාති තමයි මිනිහෙක් අතේ විද්‍යාමය හැදෙනවා, වැඩෙනවා, ලොකු වෙනවා, මහත් වෙනවා, එක එක විදිහට යනවා. ඉතින් කොණ්ඩේනවා, කැවුලේනවා, ඔක්කොම ඉන්නේ රටාවේ. ඒ ඉන්නේ මිනිස් විදිහට. ඒ රාග දෝ ඒවා නැති කරපුවාම දැන් කර්ම භවයයි උප්පත්ති භවයයි කර්ම භවයයි උප්පත්ති භවයයි මෙහෙමයි ලෝකේ යන්නේ. කර්ම භව රැස් කළොත් උප්පත්ති භවට ඒක මුල් වෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නොතිබුණා නම් කර්ම භව කොච්චර රැස් කරලා තිබුණත් උප්පත්ති භවට ගෙනියන්න ඇතුළ හතරින් කඩනවා. කර්ම භව තියෙනවා කරපු එක. හැබැයි කරපු එක තිබුණාට ක්‍රියාත්මක වෙන මාධ්‍ය කැඩුවා. ඒක තමයි තෘෂ්ණාව ක්ෂය කිරීම. මතු ඊළාට තීරණේ දෙන්නේ නැහැ මතු පැවැත්මට. කර්ම ශක්තිය ඇවිදින් තියෙන කරන්න දෙයක් නෑ. වැඩ ඔක්කොම එකතු වුණා. ගෙදර හදන බඩු ඔක්කොම එකතු කරලා. සිමෙන්තිත් වැලිත් ඔක්කොම ගෙනහලා ගලුත් ගෙනහලා පාස් නැහැ. කොහොමද කරලාගන්නේ? වැඩි නවතින්න දෙනවා. බඩු තියෙනවා. ඉතින් අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛායාති මේ ගේ කරන එක මොකද කියලා හොයරේම දුක් විඳ මේ සංසාරේ දුක් සංසාරේ නැවත නැවත සැරි සැරුවා. ගහකාරක දිට්ඨෝති මේ ගහකාරකේ හැදැක්කා. පුණ ගේ හන්න කාහති. නැවතත් ගේ හදන්නේ නැහැ. සබ්බාතේ පාදුකා බග්ගා ගහකොටා විසඟිතා. ඕකේ තියෙන කැණිමණ්ඩල පරාල සියල්ලම සුළු විසුණු කරලා දැම්මා. මතු හදාන විදිහක් නැහැ දැන්. මේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. මේ විසංකාරයි දැන්. මෙතන නෑ සංකාර නෑ දැන්. වෙන් වෙලා. ගත හිත තියෙනවා සංකාර නෑ. තණ්හාව ක්ෂය කළා. එහෙනම් මාධ්‍ය ඉවරයි. එහෙනම් අඩුව ඉවරයි. අන්න ඒ තමයි වෙන්නේ සසර ගමන ඉවර කරන්නේ කර්ම ශක්තිය ඉවර කරලා නෙමෙයි. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්න තියෙන හේතුව ඉවර කරලා. කර්ම ශක්තිය ඉවර කළා මිනිහෙක් ඉවර කරන්න පිරිනව පාන්න ගියොත් එහෙම. අසංඛ්‍ය කල්ප ගානක් කරගත කර්ම ශක්තිය ගෙවෙනකන් හිටියත් පිරිනව පාන්න හම්බෙන්නේ. අපි එකතු කරලා දැන්ට එකතු කරලා තියෙන කර්ම ශක්තිය අද පටන් නව නිස්පාදනය නැවතුණා. මෙතෙක් නිස්පාදනය කළා විතර කර්ම වගේ ගොඩ ගහලා තියෙන හරිය පළ දෙන්න ගියොත් එහෙම. අසංඛ්‍ය කල්ප ලක්ෂයා තව මේක හිටියත්. තව ඉදිරියට ගොඩ ගහලා තියෙනවා. ඒ ටික ඇති කල්යන්. අද ඒක ලේසියෙන් ඉවර කරන්න බෑ. අපි නිස්පාදනය කරු කර්ම ශක්තිය ඉවර කරලා නෙමෙයි. ඔය කර්ම භවයට තැන්පත් කරපු ගොඩ ඉවර කළා නෙමෙයි නිවන් දකින්න. ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉවර කරලා. චන්දරාගිනී සම්බන්ධ වෙන්නේ හැම වෙලෙම. චන්දරාගේ නොතිබුණොත් ඒක තමයි වඩුවා කිව්වේ. අර තෘෂ්ණාව වඩුවා කිව්වේ ඔන්නේ චන්දරාගයේද. ඔය චන්දරාගයේ විදහැරියොත් වඩුවා නැහැ. වඩු තියෙනවා වඩුවා නැත්නම් ගේ හදන්නේ. සසර ගමන ඉවරයි. විඤ්ඤා ඔය එක අවස්ථාවක් ගැන විග්‍රහයේ පටිච්චසමුපාදයේ මහා සාගරයක් වාගේ. විඥානීය කියන එකක් හට ගන්නකොට පටිච්චසමුපාද හතරක්. හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙලා. එක චිත්තක්ෂණයකට 14 16 ආකාරයක් ක්‍රියාත්මක වෙනවා පටිච්චසමුපාද චක්‍රය. උපාද ත්‍රිදි භංග කියන එක අවස්ථාවක් එක චිත්තක්ෂණයක් උපාද වෙලා ත්‍රිති වෙලා භංග වෙනකොට ඔය ක්‍රියාවලිය සිද්ධ කරන්න පටිච්චසමුපාද චක්‍ර හතර හතර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා ඇරි. එක ළඟ ළඟ. එහෙම වෙලාවයි ඒ ක්‍රියාවලිය සම්පූර්ණයි. මේ පටිච්චසමුපාදය කියන එක සෙල්ලමක් නෙමෙයි මහා සාගරයට බැස්සා වගේ. ඊටාම සුළු තැන පටන්ගෙන ඒවා විග්‍රහ කරන්න ගියා. නැව බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා මහා ශ්‍රාවක ඥානීය සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙනවා. ওই විග්‍රහ කරලා දීලා තියෙන්නේ. මේ ධර්මයේ තියෙන සියුම්තාවය කොච්චර සියුම්ම උන්වහන්සේලා වටහලා තියෙනවද? මේ මේ හිතේ ගැඹුර කොච්චර සූක්ෂම මේ ප්‍රඥාවට ගෝචර කරලා තියෙනවද කියන එක. ඒකයි යෝගින් දකින්න තියෙන්නේ. නිවන් දකින්න ඔච්චරයට හොයන්න යන්න ඕනේ නැහැ. හටගත්ත යමක් ඇත්නම් මේකේ හරියක් නැහැ මට ගන්න කියලා දැක්කනම් ඒක කැමැතිසියේ නැහැ කියලා තීරුම් ගත්තනම් කැමැතිසියේ නැති එකක් පස්සේ යන එක දුකක් වේසක් මිසක් වැඩක් ඇති හරියක් නැහැ කියලා තීරුම් ගත්තනම් ඒක මං කැමැති විදිහට පවතින්නේ නැත්නම් බිකැඩිලා බිදලා විනාශ වෙලා යනවනම් මං අකමැති ආකාරයෙන්ටපත් වෙනවනම් ඒ පස්සේ ගියොත් අනාතයි කියලා තීරුම් ගත්තනම් ධර්මයේ නිවන් දකින්න අවශ්‍යයි තීරුම් ගත්තා. ඉතින් අනාතවන්නාව බව දැනගත්තට පස්සේ අනාත පස්සේ මම මොකද යනවා තීරණයයි ඉතින් ඉවරයි. මම යනවද නතර වෙනවද? දැන් තීරණය ගන්න කරුණු හම්බෙලා නැහැ. අනාතයි කියලා තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගත්තා නම් අනාත නම් ගන්නෙ මොකද්ද මම කරන්නේ මේ සසරට දෙවි වෙලත් අනාතයි බඹ වෙලත් අනාතයි මිනිස් වෙලත් අනාතයි තිරිසන් වෙලත් අනාතයි කොතන උපනත් අනාතයි කියලා දැනගත්තා නම් එහෙනම් මගේ තීරණය මොකද්ද ඒ අනාත ගමනේ උපදින්න කැමතිද බලාපොරොත්තු මොකක්ද මොකක්ද දැන් ආපු තීරණය ඒ ගමන අනාත නම් දුක නම් අත්හැරීම නොයල්ව මිදීම හැර මට කරන්න දෙයක් නැහැ මගේ එකම බලාපොරොත්තුව කවදා හරි සියල්ලෙන් අත්හැරී නොයලි මිදී කියලා කර කරන්න තීරණය විදිහින් ඉවරයි දැන් නිවනේ තීරණය ආවනේ දැන් ආයි වෙනස් වෙන්න පුළුවන් සත්‍ය දැකලා අප තීරණය. නෑ ඒ නිවනට පිහිටපු හිත නැවත වෙනස් කරන්න සමතෙක් නෑ. ඔන්න ඔතෙන්ට ආවනම් එයා චුල්ලසෝතාපන්නයි. ඊට පස්සේ එයා කල්පනා කරනවා දෙවෙනි පියවර. මට නම් දැන් තේරෙනවා මේක වැඩක් නෑ අනාතයි මේක අත්හරින්න ඕනේ මිදෙන්න නොහැලෙන්න ඕනේ. කොහොමද අත්හරින්න මිදෙන්න වෙලන්නේ කහන් දෙවෙනි පියවරට බහිනවා. ඒතකොට දැනගන්නවා මෙන්න මෙහෙමයි හේතුව හටගන්න. මෙන්න මේ හේතු නිරුදුනත් ඕක නැති වෙනවා. මෙන්න මේ හේතුව දිනේ ආයි ඵලේ නවත්තන්න බෑ. ඵලේ එපා නම් මෙන්න මේ හේතුව නවත්තන්න. ওই හේතුව නතර කළොත් ওই ඵලේ නවතිනවා. දෙවෙනි පියවර කියලා දුන්නේ. ඒ පියවර දැනගත්තාම දුකක් දැනගත්තා හේතුවක් දැනගත්තා අත්තර ගැනීමට යම්කිසි ආකාරයකින් ඒ ඒ ඵලයන් තේරුම් ගන්න. ඊට හේතුව තමයි හිතින් කයෙන් වචනෙන් ඇසුරු කරන එක අත්හැරලා දානවා. යම් චන්දරාගයකින් බැඳිලා හිටියනම් දෘෂ්ටියත් ඉවර කරගත්තා. චන්දරාගයත් ඉවර කරගත්තාම වඩුව වඩුව මල. එන ඒ જાති එකක් යලි කොට නැගුවේ යම් යම් චන්දරාගයක්ද ඒ චන්දරාගය නැති මනස කෙලවර කළා නිදහස් වුණා අන්න ඉතුරු පල් ටික පූර්ණ කරගෙන හරියත්තරපත් වුණා ඉතින් ওই ටිකෙන් තේරුම් අරගන්න ඕනේ කෙරෙන්න ඕන ටික ඔච්චරයි ඔයින් ඔයින් එහා තියෙන ධර්මයේ කියන්නේ ওই ධර්මයේ ගැන මහා අතිපණ්ඩිතයෝ හිටියා. දැන් අදත් ඉන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් එහෙම කියන. උසගෙන ඉන්නේ. ලෝකෙම මහා විද්‍යාඥයා කියලා. මේ හිතගෙන මොනවද කරලා තියෙනවා. ස්ථාය බදාගත්තු ආසාවන් අනුව ඒ සමග උපදින දේවල් අපි හිතේ දැදගෙන ඉන්නේ කියන තමයි භවයක් ඇති. ඇති වෙන්නේ. ඒ භවය අනුව තමයි රූපයක් ඇති ජාතියක් ඇති. ආන් ඉන්නේ. ඒක නැති කරොත් ඉවරයි. ඒක භවය නැති කළොත් ජාතිය නැහැ. ඒකයි. භව නැති කරන්නේ එකින් එක නැති කරන්න ඕනේ. බැඳීම එකින් එකට ගිහිලා තණ්හාව නැති කරන්න ඕනේ. චන්දරාගය දුරු කරලා ඔක්කොම ඉවරයි. අවිද්‍යාවත් ඉවරයි. ඉතින් ඒකටයි මාර්ගය තියෙන්නේ. ඒකයි නිවන් මාර්ගය. දහසක් ආකාර තියෙනවා. දහසක් ආකාරයේ විග්‍රහ කළ හැකියි. ඒ ඒ දහම් නුවණ හැටියටයි කරන්නේ. දැන් දහසක් නයින් ප්‍රතිමන්ඩිත සෝතාපන්න ඵලය කිව්වෙත් ඒකයි. මොකද දහස් ආකාරයකින් ඔය සෝවාන් ඵලය ගැන විග්‍රහ කරන්න පුළුවන්. එක එක ක්‍රමයකට. හැබැයි එක එකනා විග්‍රහ කරන ක්‍රමේ තව කෙනෙකුට වැටහෙන්නේ නැතුව තව ක්‍රමයෙන් කියනට වැටහෙන්න පුළුවන්. එකයි ක්‍රමේ. මේක අපි ඒකට උදේ නම් ගත්ත අත්‍යවශ්‍යම කාලේ හුඟක් වැදගත් නිසා. ඒ වගේම එකක් තමයි තවත් එකක් තියෙනවා මේ අපිට ආර්ය මෛත්‍රී භාවනා වැඩිීමේදී මේ අවස්ථාව කියලා වචනයක් ගත්තා. දැන් අද අපි ගත්ත භාවනාව ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා. මොකද අවස්ථාවේදීට වහින්න ඉසෙල්ලා ඊට වඩා ලොකු එකක් අල්ලා ගත්තාම ලොකු එක හැටි බලාගත්තා. මයිල් ගහේ හැටි අඳුරා ගන්න ඉසෙල්ලා පුද්ගලයා අඳුරගත්තොත් ලොකුයි. දේශින්. ඒ වගේ ඉතලා ලෝකේ කාලා ගත්තට පස්සේ පොඩි එකා අල්ලා ගන්න පුළුවන් යසර ගිහින්. අවස්ථාවේ ස්වභාවය දැනගත්තට පස්සේ අවස්ථාවේ හිත බැඳෙන එක නතර කරගත්ත හැකියි. හැබැයි අවස්ථාවේ හිත බැඳෙන එක නතර කරගන්න බැරි මූලික ධම්ම අවබෝධයට පසුතලයේ නැති නිසා. අපි ආත්ම භාවය කියලා වචනයකින් හඳුන්වන ලෝක සම්මතය. ආත්ම දෙයක් සාර දෙයක් ලෝකේ නැහැ. ඒ මල්ලන්න ගියොත් එහෙම වැරදිනවා. නම ලෝක සත්‍යය මේ අත්ථ භාව කියන වචනේ. ආත්ම භාව කියන වචනයකින් ලෝක සම්මතයේ පැනවීමක් කරලා තියෙනවා මේ එක එක පුද්ගලයාගේ ඒ ඒ උපතේ පටන් මැරෙනකන් යන කාල සීමාවට. මිනිහෙක් වශයෙන් ඉපදුනොත් උපන් තැන් පටන් මැරෙනකන් යන කාල සීමාව මිනිස් අධ්‍යයව කියලා හඳුන්වනවා. දැන් මේකෙදී අපි වචනේ යන්න හොඳ නැහැ. සාරත් සාරභාවය කියන එකද මේ කිව්වේ අත්භාව කියලා කියලා ගත්තොත් එහෙම වරදිනවා. ඒ අදහසින් නෙමෙයි එතන කිව්වේ. ඒ යම් කිසි මිනිහෙක් හැටි හැටියට ඇතිසේ පේනන කාල සීමාව. මිනිහෙක් හැටියට දැන් මේ ඉන්නවා කියලා හඳුනන්න පුළුවන් යම් කාල සීමාවක් තියෙනවාද? ඒක මිනිසාත්ම භාවය. බල්ලෙක් හැටියට ඇතිසේ පෙනෙන කාල සීමාවක් තියෙනවා. ඒක බලු අත්දැව. බලු ආත්මභාවය. එහෙම මිසක් ඒක ආත්මභාව කියන එක හරි එදාගත්ත මේ ආත්මයි කියන සදාතනිකයි සාරධර්මයකින් යුක්තයි කරන්න බෙදින්න විනාශ කරන්න බෑ. ඒ හේතුවෙන් ආත්මයි කියන මේ දෘෂ්ටිය නෙවෙයි මේ කියන්නේ. ඒ නිසා නිරුක්ති තේරුම් අරගන්න ඕනේ. ඒ වචෙන්තිය කියපු දන්න ගැළපෙන එක. ඒකයි කාරණේ. ඒක වරද්දාගත්තොත් උණු තෝරා ගන්න බැරුව යනවා. ඉතින් ආත්මභාව කියන වචනේ පෙන්වන්නේ. දැන් මිනිස්සය කියලා පනනොත් මනුෂ්‍ය ආත්මභාව. සතෙක් වෙලා පන්නොත් ඒ සත්ව ආත්මාව. හරකේකුණ හරක ආත්මය. හරක ආත්මභාවය. නරියෙකුණ නරි ආත්මභාවය. බලලෙකුණ බලල් ආත්මභාවය. දෙවියෙකුණ දිව්‍ය ආත්මභාවය. බ්‍රහ්මයෙකුණ බ්‍රහ්ම ආත්මභාවය. දැන් මේම අපි යම් යම් තැන මේ තුන් ලෝකේ සැරිසරන කොට ඉපදිලා තින්නේ ඔය ඔය කොටස් වල. එක දෙවියෙක් හැටියට, එක මිනිසෙක් හැටියට, එක බ්‍රහ්මයෙක් හැටියට, එක බල්ලි බලලෙක් හැටියට, එක පිරිතියෙක් යස්සෙක් හැටියට ඔය ඔය විදිහට සැරිසරපු නැති තැනක් නැහැ. ඒ ඒ ස්වභාවයන් හොඳයි කියලා අපි නිගමනය කරගත්තා නම් ඒ නිගමනය කරගත් එක දැඩි වෙච්ච වෙලාවට ඒකෙන් අපි ගිහින් ඉපදුනොත් ඒ જાති එකේ උපදිනවා යක්ෂයා වාගේ ජීවත් වෙන අවස්ථාවක් තියෙනවා රෞද්‍ර විදිහට ඒ වගේම රෞද්‍ර විදිහට ජීවත් වෙනකොට කවුරුවක් කිව්වොත් එහෙම ওই තරම් තරහ ගන්න එපා අපි අරගන්න කැමතිද ඇත්ත තමයි කියේ අනේ පළයක් ගන්න කියලා උඩක් ගහලා බලනලා අපි වැඩි අපි කරගෙන යනවා අර තරහ අතර ගන්නෑ මෙන්න මෙහෙම තරහ දැරි වුණොත් එයා ඒ බුද්ධිලා එයාගේ ජීවිතය හැඩගහගත්තේ ඒ බඳු ස්වභාවයෙන් නම්. මෙන්න මේ බුද්ධිලාට යක්ෂ කියන ගෝත්‍රයේ උපදින්න හේතු වෙන ස්වභාවයක් ඔහු ප්‍රිය කළා. ඔහු ඒ භවයටපත් වෙලා හිටියා. අන්න කර්ම භවයේ හටගත යක්ෂ කර්ම භවය. ඒ භවයෙන් යම් උපතකට ගියා නම් යක්ෂ උපත ලැබුවා. යක්ෂ යන සම්මතයේ යම් තාක්කල් පවත්වනවා නම් ඒකයි. ඒකට අපි සම්මත කළා යක්ෂ ආත්මභාවය කියලා. ඒ මේකේ මේ ආත්මභාවය කියන්නේ ස්ථිර අදහසක් නිසාවත් හරවත් අදහසක් නිසා කියන එක නෙමෙයි. මෙන්න මෙහෙම මේ රෝගේ පැනවීම කරන්න. ගත වචනයක් විතරයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ අදහසින් වෙන මෙතෙන්ට ගන්න. ඒතර මොකද අපි දකිනවා. ඉස්ලාම කලාගෙන විදගෙන යන්න ඕනේ අත්හැරීමේ පැත්ත හරයක් නෑ කියලා වැටහෙන පැත්ත. දැන් මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේ. අපි සීකලා වෙන දෙයක්. එimhe මිනිස් ආත්මභාවය හැටින් මිනිහෙක් වටින් ඉන්න කාලේ අපි කොච්චර මොනවාද සිද්ධියේ ධර්මතාවය යෝගයි. මොහොතින් මොහොත ගොවි ගෙවිලා ගෙවිලා කියලා විනාශයටපත් වෙනවා. ඒ වගේම තව අපිට පේන තියෙන බල්ලෝ ඉන්නවා බලාල්ලෝ ඉන්නවා ඒත් ඒක එක ආත්මයක් ලැබුවා. මිනිස්සු ඉන්නවා මිනිස්සු ආත්මයක් ලැබුවා නිකයි. ඒ සියලුම ආත්භාවයෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත්වන්න ඕම. ඒ වැහැටිත් එහෙමයි. දැන් හොඳට තේරෙනවා මේ ටික ඉතින්ලම. අර සියුම් බැස්සොත් එහෙම තෝරා ගන්න අමාරු වයසලු මේකෙන් පුළුවන් තෝරා ගන්න. මේක පුංචි ළමයෙක් ගහුවා පුංචි ළමයාට තේරෙනවා. මේ චිත්තක්ෂණ 17ක් ගැන චිත්ත වීදි කියලා ඔකේ උපාදිතී බංග කතා කරන්න ගියාම එහෙම ලක්ෂයක් ඇහුවොත් ඒ කෙනෙකුට තේරෙයි. ඔක තෝරා ගන්න බෑ. ඔක හරි ඉගෙන ගත්ත ඒ පිළිබඳ හසල දැනුමක් ඇති කෙනෙක් ඒ පිළිබඳ අහගෙන ඉතින් ඕක තෝරාගන්නේ මේකේ ස්වභාවය මේකයි කියලා. හැබැයි ඕවා තෝරාගන්නේ වතනවත් අහරන්නේ අපේ අය ඉතින් ඕක කොහොම තෝරාගන්නේ? ඔය જાතිය බන කියලා. ඒවා ඒ අයට ඉතින් ගැලපෙනවා. ඉතින් ඒවා ඉන්නේ මේ 1000කට 1000ක් ලක්ෂයක කෙනෙක් ඔය අභිධර්මය ගැන හොයලා බලලා ඔය ආහාර අවසල යන කට්ටිය ඉන්නේ. ඔය තේරුම් ගන්නත් බෑ තේරුම් ඉතින් මුල ඉඳන් වචන හොයා ගන්නත් බෑ වචනේ කිව්ව මොකක්ද තේරුම් ගන්නත් බෑ ඔය තත් එයාට ඒව රස විඳින්න බෑ දහම රසය ගන්නත් බෑ. ඒ තුලින් විදර්ශනා කරගන්නත් බෑ. නමුත් ඒ අයට ඔය කියන ඒ ටිකම කෙරෙනවා. අපිට සියුම්ම පෙන්වන්න. ඒ අභිධර්මයේ පෙන්නපු සියලු කාරණා ටික සිද්ධ වෙනවා අර ලොකු වශයෙන් සම්මත වශයෙන් අරගත්ත එකේ යථාර්ථය බලනකොට. දැන් මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේ. අපි ආත්මභාවය කියන වචනේ ගත්ත මේ අවස්ථාව කියන එක දෙවෙනි වතාවට ගන්න තියෙනවා. මොකද අද මම ඒක ගත්තේ නවක පිරිසක් වැඩිපුර ඉන්න නිසායි මූලාරම්භක භාවනාවක් වශයෙන් ඒ කර්මස්ථානය ගත්තේ එහෙම. අන්න ආත්ම භාවය කියනකොට දැන් අපි දකින්න ඕනේ ඕක දැන් අන්න චිත්තක්ෂණයට එනකම් අපි දැන් ඔකේ ওই තුලින් දකින්න ක්‍රමයක් තියෙනවා. මේ ආත්ම භාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේ. දැන් මොකද්ද ආත්ම භාවය කියලා දැන් ගත්තේ. දැන් දරුවෙක් උපන්නා. ආ මිනිසෙක් උපන්නා. මිනිස් ආත්ම භාවය ආරම්භ කළා. දැන් ලදරුවා. ඊට පස්සේ ලදරුවා මොකද කරන්නේ? දරුවෙක් වෙලා, ඒ වගේම ළමයෙක් වෙලා, ගැටවරයෙක් වෙලා, තරුණයෙක් වෙලා, මේ මැදි වයස් පුද්ගලයෙක් වෙලා, මහලු බවටපත් වෙලා, අන්තිම මහල්ල බවටපත් වෙලා මලා. අවුරුදු 80 90 100ක් ගිහිල්ලා. දැනි මනුෂාත්ම භාවයක ඉපදිලා අවුරුදු 80ක් ඉඳලා 90ක් ඉඳලා 100ක් ඉඳලා මනුෂයාමලා දෙවෙනි තීරණිතාව. දැන් මිනිසත් බැවේ කාල සීමාවක් වෙන් වුණා. කොච්චර කල් මිනිහෙක් කියලා හිටියද ඉපදිලා. අවුරුදු 80යි 85යි 90යි කාලයක් කිව්වා. මෙච්චර කල් ජීවත් වුණා මිනිසෙක් හැටියට. අන්න මනුෂාත්ම භාවය කියලා වෙන් කරගත්ත කාලේ. දැන් මේ ආත්ම භාවය කියවන ලෝකෙදී අපි අපි මේ ලබලා තියෙන හැම එකක්. ඒකයි මේ ගෙව ගෙව යන්නේ. දැන් මේකේ හැටි අපි දකින්න නැතුව හුඟ දෙනෙක් හිතා ඉන්නේ. විමර්ශනය කරන්නේ නැති නිසා. මැරෙන බව දන්නවා. ඒ මරණය කරා යන්නේ මොහොතින් මොහොත යන්නේ වර්ණය කරා නේද? මේ ජීවිත ශක්තිය ගෙවි ගෙවි යනවා නේද මොහොතක් මොහොතක් පාසා කියලා අපි ඒක හිතන්නේ නැහැ. අපි ළඟ තිබිච්ච බඩුවක් නැති වෙලා අපි හොස් කාලා යනවා. හරි වැඩේ වුණේ මගේ අහවල එක නැති වුණා කියලා. හරි වැඩේ මගේ ජීවිතෙන් තත්පරයක් ගෙවන තත්පරයක් ගෙවන මේ ගෙවෙනවා ගෙවෙනවා ජීවිතේ නේද ගෙවෙන්නේ කිය කිය එහෙම හිතනවා. හැබැයි බඩු ඔකට වඩා අපේ ජීවිතේ සත්පරේ වටින්නේ නැද්ද? නේද? ලෝකේ ජීවිතේ බලාපොරොත්තු වෙන ලෝක සත්වයාට. අර නැති වෙච්ච බඩු වලට වැඩිය තමන්ගේ ජීවිතේ තත්පරයක් තියාගන්න තියෙනවා කොච්චර හොඳ කියලා වටින්නේ නැද්ද? ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට ලෝකේ වටිනාම දේ තමන්ගේ ජීවිතේ. තව මොහොතක් හරි ජීවත් වෙන්න නැත්නම් ඔක්කොම දීලා හරි කමන්නේ. වකුගඩුව නාක් වෙලා. දැන් මොකද කරන්නේ? දැන් මොකද අවුරුදු 5ක් විතර ජීවත් කළා හැකියි. අවුරුදු 2ක් විතර ජීවත් කළා හැකියි. මොනවද දැන් නැත්නම් දැන් හිත වෙනකොට මැරෙනවා. අද දැම්මත් අවුරුදු පහක් ජීවත් කළ හැකියි. දැන් මිනිහෙන් අහනවා මොකද ඔකේ මැරෙන්න කැමතිද ජීවත් වෙන්න කැමතිද? අනේ දොස්තර මහත්තයෝ කොහොම හරි මාව ජීවත් කරවන්න. හැබැයි වකුගඩුවක් අරගෙන මේ වැඩේට යනවා ලක්ෂ මෙච්චර ගන්න. පෙර වත්තම් කොච්චර තියෙනවද? මගේ මුළු දේපොළා ඉඩ කරමයි ඔක්කොම මතකම් තියෙන රුපියල් ලක්ෂ 10යි. ලක්ෂ 12ක් මේකට යනවා. හැබැයි ඉතින් ලක්ෂ 10ක්වත් දුන්නොත් අවුරුදු 5කට ජීවත් කරලා දෙන්නම් කිව්වොත් අනේ දොස්තර මතේ මොනවා කරලා හරි කවන්නේ අවුරුදු පහක් ජීවත් කරන්න කියන්නේ අර මුළු වත්කමට වැඩිය එයාට ඒ කාලේ ලොකු නමුත් අපි අමතක කරලා තියෙන්නේ ඒක. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි අහවල් දේ නැති වුණා අහවල් දේ නැති වුණා කියලා ශෝක වෙනවා. අපේ ජීවිතේ නේද මේ මොහොතක් ගන්න නැති වෙන්නේ කියලා. ඒක ශෝක වුණාට කරන්න දෙයක්වත් නැහැ. නැති වෙන එක නතර කරන්නත් බෑ කියලා ඒකේ ධර්මතාවය දැනගන්න කැමති නැහැ. අන්න ඒක දැනගත්තා නම් අපිට පේනවා. මොහොතක් ගානේ ගෙවි ගෙවි යන ජීවිතය ඇතුළ මොනවාර හැත් කරගෙන කොතන පවතිනද මම මේ දඟලන්නේ. අන්න ඊළඟ නිගමනේ එනවා. මගේ කරගෙන මම කරගෙන අල්ලාගෙන වදාගෙන තින්නේ නැහැ කියලා හිර කරගෙන ඉඳ හදන්නේ. මට මගේ අත්‍යවශ්‍යදී මොන විදිහකම නවත්තන්නට මොහොති මොහොත ගෙවි ගෙවි යනවා. විනාශය කරා යනවා. ඒ ගැන බලන්නේ නැතුව පවතින දෙයක් කියන දෘෂ්ටියක ඉඳලා තව දෙයක් අල්ලාගෙන පවත්වන්න හදනවා. දැන් මේ ලොකුම අවිද්‍යාවේ වැඩපිළිවෙල. දැන් මේ අවිද්‍යාවේ වැඩපිළිවෙල අපිට වටහා ගන්න තමයි. ඇත්ත ඇති ආකාරයෙන් බලන්නේ. එහෙනම් මේ මේ ආත්මභාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේක සිහි කරනකොට. අපි දකිනවා මොහොතක් ගානේ ගෙවෙනවනේ මේක. ගෙවි ගෙවි යනවා විනාශය කරා. එහෙනම් පැවැත්මේ ජයග්‍රහණය කරන්නේ ලෝක සත්වයක් නෑ. මොහොති මොහොත ගෙවි ගෙවි වෙනසීම කරා යන අය මිසක් මරණය කරා යන අය මිසක් ජීවත් වීම කරා පවතින කෙනෙක් නෑ උපන්තම් පටන්. දැන් මේකයි යථාර්ථය. මේ යථාර්ථයේ සීකරන එක බොරුවට රැවටීමක් නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කොත් යහපත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා මිසක්. ඒකෙන් අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙන්න විදියක් නැහැ. ඇත්ත දැකලා. බොරුවට රැවටුනොත් නම් යහපත් තියලා අයහපත් දේවල් වලට ගොඩ ගහ ගන්න වෙනවා රැවටෙන්න වෙනවා. ඉතින් මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. ඉතින් සමහර අය අම්මා ජීවත් කරගන්න, තාත්තා ජීවත් කරගන්න, භාර්යාව ජීවත් කරගන්න, ස්වාමි පුරුෂයා ජීවත් කරගන්න ඉතින් පණ නැහැගෙන දඟලන. සියලු ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්න ඕනේ. මං විතරක් ඒගොල්ලත් එච්චරයි. ඉතින් මේක නවත්තන්නේ හැබැයිද? සියලු ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වෙන ධර්ම ස්වභාවයකට ඇත්තාවේ. මේක ධර්ම ස්වභාවයක්. කොහොම නවත්තන්නද? කවුරු නවත්තන්නද? නවත්තපු කෙනෙක් නැහැ. ඉතින් ප්‍රඥාවන්තයෝ මේ බඳු ආත්මභාව નિසරුයයි දැන්. මේක හරයක් නැහැ. අල්ලගෙන ඉන්න හැදුවොත් අල්ලන්න පුළුවන් හැකුත් නෙමෙයි. ඇති හරියකුත් නැහැ කිසිම දෙයක්. මම කිය කී ඉන්නවා මයි කිය කී ඉන්නවා මැරලා යනවා. මෙච්චර කල්කොලිත් උ. අනන්ත සංසාරේ කරලා තියෙන ඉතු. මම වෙච්ච දවසක් මගේ වෙච්ච දවසක් නෑ. දෘෂ්ටියක් තිබුණා. ශෝකේලා මැරලා ගියා. අයිතිවාසිකම් කිව්වා. මැරලා ගියා ඔක්කොම කරා. දැන් මේ රටා මේක නම් එහෙම එකක් තුල. ප්‍රඥාවන්තයෝ මෙබඳු ආත්මභාව નિસાරුයයි දැන. ඒ එතකොට ඒ කෙරෙහි චන්දරාගේ චන්දරාගෙන් මිදෙන්න ආවේ. ඒක චන්ද්‍රාගය අත්හරින්නා වූ. ඉතින් ඒ වගේ වචනයක් ගන්නවා කර්මස්ථායන. ආයෙතර මොකද වෙන්නේ? පැවැත්ම පිළිබඳව තිබෙන යම් ආසාවක් බලාපොරොත්තුවක් තිබෙන නම් බලා ඉඳදී අහක් වෙන පටන් ගන්නවා. මේ බඳු පැවැත්මක හටගෙන විපරිණාමයටපත් වෙලා වෙනසිලා යන දේවල් නේද මම කිය කිය මගේ කිය කිය මේ දඟල දඟල මොකද්ද මේ කරන්නේ? අන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඕක තේරෙන්න පටන් ගන්නවා. වැටෙන්න වැටෙන්න පස්සේ වැඩක් නැති හිස් වැඩ කළා වැඩක් නැහැ එහෙම ඒවා කියලා වැඩක් නැහැ එහෙම ඒවා ගැන හිතලා වැඩක් නැහැ. අන්න සංකාර නිරෝධයලා යනවා. සංඛාර නිරෝධනාලා විඥාන නිරෝධයි දිගටම නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව නිරෝධයි ඊළඟ මේ ප්‍රඥාවෙන් යුතුව මතු උපපති යටි යකර ගන්න විදියක් නැහැ ජාති නිරෝධ කළා ජරා මරණ නිරෝධ කළා කෙලවර කළා මරණය තේරෙන භාෂාවෙන් කිව්වා අන්න ඒකයි ඒ වගේ දෙයක් ඒකදී මේ උතන සෙනයක් භාෂාවක් සෙන බඳුරත් ඒ දැකලා නැහැ දැන් අපිට දකිනවා දැක්කේ නැත්නම් තව ටිකක් විග්‍රහ කරලා ගන්නවා අන්න අවස්ථාවලට බහිනකොට අවස්ථාව බලා ගන්න හැටි දැන් අපි මිනිසාත්ම භාවය කිව්ව එක අවස්ථාවක් ඒක අවුරුදු 80ක 90ක අවස්ථාව. දැන් මිනිස් ආත්මභාවය හැදිලා තියෙන්නේ මොන මොන අවස්ථාවලින්ද? මිනිස් ආත්මයක් කියන දේ තුලට ගැප් කළ හැකි. අතුරු අවස්ථාවන් ගණනාවකින් තමයි මිනිස්යා කියනවා වචනේ සම්මත කරපු උපතේ පටන් මරණය දක්වා අවුරුදු 80ක 90ක හිටපු එකන අපි සම්මත කළේ. ඒ සම්මත අවස්ථාව ගෙවිලාගේ හිටියෙන්නේ අතුරු අවස්ථා සම්පින්දණයක. ලදරු අවස්ථාව, දරු අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, තරුණ අවස්ථාව, ඊට පස්සේ මැදි වයස අවස්ථාව, මහලු අවස්ථාව කෙලවර වුණා මලා. එහෙන් උප්පත්ති අවස්ථාව, මරණ අවස්ථාව දෙපැත්ත දෙකක් තියෙනවා. එහෙන් ඕක ගත්තාම ওই තුල තමයි අවස්ථා බෙදුණා. දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ. තරුණ මදයක් තියෙනවා නේද? මේකත් අවස්ථාවක් නේ. අන්න අවස්ථාවේ හැටි තේරුම් ගත්තට පස්සේ මේ එකක් ගෙවිලා තව එකකට යන අතර අතරමැදි අවස්ථාවක හැටි විතරයි මේ. තරුණයාය තරුණියයි කියලා. පවත්වන්න පුළුවන් සම්පීඩනය කරපු ස්ථිර එකක් නැහැ. මේ මොහතපාස ඒ තරුණයා කිනුලත් ගෙවිලා යනවා. අකුරක් අකුරක් ගානේ තරුණ අවස්ථාව ගෙවෙනවා. දැන් මේ අවස්ථාවලු මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වන්නේ. අන්න අත්බැව් ගැන බලාපුවාම අත්බැව් ගැන බලාපොරොත්තු වෙනවා. දෙවියෙක් කියලා වැඩකුත් නැහැ. බ්‍රාහ්මණයෙක් කියලා වැඩකුත් නැහැ. මේ අවස්ථාව අත්බැව් ගෙවෙනවනේ. මිනිසෙක් කියලා ඉපදිලා වැඩකුත් නැහැ. අන්න එක්තරා මට්ටමනේ මේ ඉපදිලා වැඩක් නැහැ කියන මට්ටමේ අවබෝධය ආවා. කොච්චර සුගති කිව්වත් වැඩක් නැහැ ඉපදුනාත් ඒ ඔක්කොම අත්බැව්වේ වෙනවනේ. අන්න බිදිලා ගියා කොටස. දැන් අපි ඉන්න අත්බැවත් නේ මේක අතින් එහෙමනේ. මට ආයි මනුස්ස අත්බැවක් ලබන්න ඕනේ නැහැ. අදහසක් ආවා. හැබැයි මේ අත්බැව තුල ඒ උනාට තම තව තරුණයි. තව ටික හැඩ වැඩ වෙන්න ඕනේ. මේ වර්ණ කරගන්න ඕනේ. ඉතින් ටිකක් අර මේ අදහස් එනවා. දැන් බෙදෙන අවස්ථාවලට මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වන්නේ මේ. අන්න අවස්ථාවට බැස්සා. දැන් මොන අවස්ථාවද? තරුණ අවස්ථාව නම් මේ තරුණ අවස්ථාව. මේ අවස්ථාව ගා තමන්ගේ අවස්ථාව බලනවා. ඒක මැදි වයස අවස්ථාව, ඒක මහලු අවස්ථාව, තමන් ඉන්න අවස්ථාව. දැන් කොයි අවස්ථාවක්ද කියවන්නේ? අන්න බැලුව අවස්ථාව. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ කියන අන්න අවස්ථාව වේදිය ගත්තා තමන්ගේ මනසට තමාගේ ඉන්න අවස්ථාව තව ටිකක් වැඩි කරලා. තරුණ අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, මේ අවස්ථාවේ ඉන්න අය තමන්ගේ අවස්ථාව ගැන ගන්නවා. ඉන්නේ තරුණ අවස්ථාව හරි එක අවස්ථාවක් අරගෙන. ඒකයි බෙදෙනවා. ඊට සිවුම් අවස්ථාවට. ඔහොම විභජ්‍යවාදී. බෙද බෙදා බලනවා. අනේ බෙද බෙදා බලනවා දහම් දකින්න හැටි. බුදුරණන් හරි විභජ්‍යවාදී කිව්වෙත් ওই විදිහට බෙදලා බලන්න පුරුදු කරන එක. දැන් මගේ තරුණ අවස්ථාව බෙදෙනවා. කොච්චර කාලයක්ද? අවුරුදු 18 ඉඳලා 30 වෙනකන් තිබ්බා තරුණ අවස්ථාව. එන් ඒවල අවුරුදු 12ක විතර තිබ්බා. ඒ කාලේ තමයි තරුණ අවස්ථාව. දැන් තරුණ අවස්ථාව ගොඩනැගිලා තියෙන මොන මොන අවස්ථාවලින්ද? දැන් බලනවා ඒ ටික. බලනකොට ඉඳගත් අවස්ථා, හිටගත් අවස්ථා, ගමන් කරපු අවස්ථා, නිදාගත් අවස්ථා, ප්‍රධාන අවස්ථා හතරක කෑලි කෑලි එකතු වෙලා එකතු වෙලා ওই ටිකෙන් තමයි මේ තරුණ අවස්ථාවම ගෙවුවා නම් ගෙවන්නේ. ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරලා තියෙන්නේ. ගෙවන්න ආරම්භ කළා නම් ওই හතර ඉරියව්වෙන් තමයි අවස්ථා ගෙවන්නේ. එක්කෝ ඉඳගෙන, එක්කෝ හිටගෙන, එක්කෝ බුදියාගෙන, එතකොට එක්කෝ ගමන් කරගෙන. ඔය හතරෙන් කෝකේ හරි තමයි කොච්චර හරි ගෙවන්නේ. එහෙනම් ඒක හරිනේ ඉඳගත් අවස්ථා, හිටගත් අවස්ථා, නිදාගත් අවස්ථා, ගමන් කරන අවස්ථා ආ ඒවෙන් තමයි දැන් ඔය තරුණ අවස්ථාව ගෙවෙන්නේ. අන්න ගත්තා ඉතුරු ටික. තව මොනවද? නටන අවස්ථා, උඩ පයින් අවස්ථා, දඟලන අවස්ථා, සෙල්ලම් කරන අවස්ථා, කවි කියන අවස්ථා, සින්දු කියන අවස්ථා, ඉතින් කොලොප්පම් කරන අවස්ථා, ඉතින් බිහිලු දහලු කරන අවස්ථා. ඒවෙන් තමයි මේ හැදිලා තියෙන්නේ. අර ලස්සනගේ තරුණ අවස්ථාව. නාන අවස්ථා, කන අවස්ථා. ඉතින් සකස් වෙලා තියෙන හැටි. එහෙනම් ඒ වගේ හැදිච්ච එක තමයි මේ තරුණ අවස්ථාව කියන්නේ. දැන් කිනිකර යන අවස්ථාව. ඉතින් මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශ වෙනවා. තව සියුම් කරගත්තා. ගමනක් යනකොට. ඉඳගෙන ඉන්නකොට. ඉඳගෙන ඉන්නකන් විතරයි ඒකත් ගෙවෙන එක. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත් වෙනවා. ඉඳගන්න සුව සුවේ ඉඳගත්තා කියලා සුවසේ ඉඳගෙන ඉඳ හම්බුණා කියලා දැන් හතුරක් වෙන්න බෑ. වැඩක් හරයකට එකක් නෙවෙයි ගෙවි ගෙවි යන එකක් මේ අවස්ථාවක් විතරයි මේ තියෙන්නේ. අවස්ථාවක් නිසා කල්ලා ගන්න එකක් විතරනේ. අන්න ගියා ඇතින්. අවුරුදු 12ක් තප්පරයට එනවා. අන්න යනවා එකින් එකට. මේ ඕකෙන් තව කොටසක් අරගත්තා. අරගෙන බලනවා කෑම කන අවස්ථාව. මොකද කෑම කන අවස්ථාව මොනවද දෙලා තියෙන්නේ? බත් බෙදා ගන්න අවස්ථාව, පිගාන හොදන අවස්ථාව, බත් ටික බෙදා ගන්න අවස්ථාව, ව්‍යංජන ටික බෙදා ගන්න අවස්ථාව, අරන් එන අවස්ථාව, ඒක උගුලේ තියෙන ඉඳ ගන්න අවස්ථාව, අනන අවස්ථාව, ඉනි කටට ගන්න අවස්ථාව, ඒ ගිලින අවස්ථාව, හපන අවස්ථාව, ගිලින අවස්ථාව. මේම පොඩි පොඩි අවස්ථාවන්ගෙන් සම්පින්දිලා සම්පින්දිලා තමයි දැන් මේ අවස්ථාව හැදිලා තියෙන්නේ. අර කෑම කන අවස්ථාව හැදිච්ච හැටි. ඊට පස්සේ ඔය අවස්ථාවට ගියරම දැන් ඔයින් හැරෙන්න බෙදන්න යන්න ඕනේ නැහැ. මොකද? ආසා පොඩි සකස් වෙන තැනට එනකන් ආවා. දැන් මෙන්න මෙතන තමයි. රහ දැනෙන්නේ, සුවඳ දැනෙන්නේ, රිදෙනවා දැනෙන්නේ. සුව දැනෙන්නේ. ඔය සුළු සුළු මට්ටමේ අවස්ථාවට ආවට පස්සේ බයිනවා දැනෙන්නේ. බැනුම් අහනවා දැනෙන්නේ. බැනුම් අහන එක රිදෙන කායික වේදනාව එන්නේ මානසික වේදනාව එන්නේ. ඒ ඔක්කොම ඉන්නේ ওই ටිකට. දැන් ඔන්න ඔතින්ද අපිට පේනවා එක අවස්ථාවක් සැපසේ කියවෙනවා එක අවස්ථාවක් දුකසේ කියවෙනවා. ඉතින් මේ විදිහට බලාපොරොත්තු වෙන එකක්වත් අපිට එක විදිහට ඉන්නේ නැහැ අවස්ථා. අන කැමතිේ නැහැ. මේවෙන් මොන මොනවා කැමතිද? මොන මොන අවස්ථාවට අකමැතිද? දැන් ඔය වගේ බලනකොට පේනවා මම කැමැති අවස්ථා එකක්වත් එන්නේ නැහැ නේ මෙතන වල්නකොට. කලාතුරකින් කැමැති අවස්ථාවක් වෙනවා දහසක් අකමැති අවස්ථා. අකමැතිව 1000කට කැමැති එකක් එනවා. ඒකත් ගෙවිලා යනවා. මොහොතින් මොහොත ගෙවෙනවා. දැන් මෙතෙන්දී අපි දකිනවා. මොහොතින් මොහොත ගෙවෙන ධර්ම ස්වභාවය ඇති දේ පැවැත්ම තුල. නිබඳු අවස්ථාවලින් හටගත ජීවිතය තුළ ජීවිත පැවැත්ම කියන්නේ මේක නා. ඒ පැවැත්මත් තුළ මොකද්ද මට ගන්න තියෙන සාරවත් අවස්ථාව? ඒක අවස්ථාවක සාර ධර්මයක් ඇතයි කියන අපිට අල්ලා ගන්න ගැලපෙනකන් පවතින අවස්ථාවක එකක්වත් තියෙනවද? කොච්චර හොඳයි කිව්වත් හටගෙන මොහොතින් මොහොත ගිවිලා විනාශ වෙලා යන අවස්ථා නම් තියෙන්නේ. ඒ බඳු අවස්ථාවල් තුල මම මේ බඳු සත්‍යයටපත් වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒ මොන රටාව වෙන්නේ? මොන ධර්ම න්‍යායෙන්ද න්‍යායෙන්ද සතුටු වෙන්නේ? මොහොතක් පාසා ගෙවි ගෙවි වෙනසිලා යන කැමැතිසේ නොපවතින නොපවතින ආකාරයෙන් එන කැමැතිය ගෙවිලා යනවා අකමැති අකමැතිලා වෙනවා. මෙහෙම අවස්ථාවන්ගේ සම්පීඩනය කියන්නේ මම මුළු ජීවිතේ කියන්නේ. අන්න ඊට කුඩා අවස්ථාව තේරුම් අරගෙන එබඳු කුඩා අවස්ථා කෝටි ප්‍රකෝටි ගාණන්ගේ සම්පීඩනයන්ගෙන් ගෙවිච්ච කාල සීමාවකට මිනිස් ජීවිතය ගෙවුවා කිව්වා. ඕකයි කරලා තියෙන්නේ. ওই අවස්ථාවල් තුල වැඩි හරියක් අපි ගත කරලා තියෙන්නේ කොහෙද කියලා බලපුවාම අන්න මෙලොව අපායක් දකින්න හැටි. අර කියන අර කියන ගිනි අපාය නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක ඒ ලෝකේ තියෙන ඒ කර්ම විපාකෙත් තියෙනවා. මේ මිනිස් භවයක් අරගෙන මේ මිනිස් භවය තුල ගෙවලා කෙලවර වෙන අවස්ථාව තුල යම් කිසි රාගය නිසා රත් වෙච්ච දේශය නිසා දැවිච්ච මෝහය නිසා මුලා වෙච්ච ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන්ට ගෝචර වෙලා ගෙවපු අවස්ථා කීයද? වෙහෙස වෙච්ච මහන්සි වෙච්ච ඇඟ හිදවාගත් අවස්ථා කොච්චරද? ආස්වාදයට යොමු වෙච්ච අවස්ථා කීයද? දැන් බැලුවොත් එහෙම අපිට පේනවාද 1000කට එකක් තියෙනවා අපි බලාපොරොත්තු ආස්වාදයෙන් ගිහුව අවස්ථා. ආස්වාදය බලාගෙන දුකින් පිරිච්ච අවස්ථා දහස් ගාණක් ගෙවනවා එක ආස්වාද මාත්‍රයක් බලාගෙන. ඒ ආස්වාද මාත්‍රේ ආව ගාම ආවා ගියා මිසක් ඒකත් අල්ලා හිටියේ නෑ. ඒකත් ගෙවිලා ගියා. දැන් මොකද්ද මේ කරන විකාරය කියලා? අන්න දකින්නවා දහම් දක් ඇස පහල වෙනවා. ලෝකේ හරයක් නෑ මේ පැවැත්මේ හරයක් නෑ කියලා දකින්න. අර ප්‍රඥාවන්තයෝ මෙබඳු අවස්ථා අවස්ථා નિසරුවයි දැන. ඒ ඒ අවස්ථාවන්නේ චන්දරාගය දුරු කරන්න ආවේ. අනේ චන්දරාගය බැඳීම දුරු කරගහම තණ්හාක්ෂය තණ්හකේ නිබ්බාන. අනේ නිවන් මාර්ග. මේ බලා සිටියේදී Tamanට දැනෙනවා හරයක් නැති ලෝකේ ගෙවිලා යන ලෝකේ වෙනසිලා යන ලෝකේ මොනවා පතන්නද? පතන බලාපොරොත්තු ඉසෙල් නැති වෙලා යනවා. කවුරු වෙන්න පතන්නද? වැඩක් නැහැ. තවත් අවස්ථා බෙදී දුර යනකොට මොන තත්තරානාතරය පතන්නද? මොන නම්බුනාමයක් පතන්නද? මොන විදිහේ සැප ජීවිතය කියලා එකක් පතන්නද? එහෙම අත්හැරිය අත්හැරිය යනවා. පැතුම් අත්හැරලා යනවා. පතන බලාපොරොත්තු නැති වෙලා යනවා ක්‍රමක්‍රමයෙන්. ඒතර මොනවා රැස් කරගන්නද? මොනවා මම මගේ කියලා මගේ කියලා තියාගෙන ගොඩ ගහගෙන මම කරගන්නද මම කරගන්නද? එහෙම එකක් තියනවාද පුළුවන්කමක් තියනවාද? මුලා අදහසක් විතරක් නේද? ඔය වෙන රැස් කරන බලාපොරොත්තු නැති වෙලා යනවා. Tamanට තේරෙන්න පටන් ගන්නවා ඒ කෙනේ නැති වෙනකොට. හැබැයි තව ආස්වාද විඳින බලාපොරොත්තු තියෙනවා. මොන හරයක් ඇති ආස්වාදයක් පස්සේද මම මේ විඳිනේ කර කර යන්නේ. වැඩක් ඇති ආස්වාදයක්ද? ඒ ආස්වාද විඳින මොහොතේත් ඒක මතුවෙනවා. ඒතකොට මොකද ඉන්නේ ආස්වාදයේ විඳලා ගියාම අන්න විඳිනේ කරන බලාපොරොත්තු නැති වෙලා යනවා. ජීවත් වෙනවා කියන්නේ ඕකනේ. ඔය ටික මොකද හරි? අන්තිම කියලා ඒ අදහස ආවම ජීවිතීමේ ආසාවත් චන්දරාගයත් වෙනවා ඒකත් බෙදිලා යනවා. එදාට ජීවත් වෙන ආසාව ඉවර පැවැත්මට තිබිච්ච ආසාව පැවැත්මක් ව්‍යාමාන කළේද? ඇහෙන් බලමින් අද්දාහමින් දිවෙන් රස බලමින් නාසයෙන් ගාග්‍රාණය කරමින් කයෙන් පහත ලබමින් හිතෙන් කරමින්. ඔය තුල පැවැත්මක් තමයි මේ ජීවිතය කියලා බලාපොරොත්තු වෙන්නේ. ඔය ටිකෙන් වැඩක් නෑ කියලා දැනගත්තාම ඇහෙන් රූප බල බල ඉඳී වැඩකුත් නෑ. එහෙනම් මට වැඩක් නැහැ රූප බලන වැඩ පිළිවෙල. එහෙනම් සංඛාර පිළිබඳ අත්හැරලා ගියා නම් ඇහැ නැමැති ජාලගණ්ඩ සංඛාරයන්ගෙන තිබිච්ච අවිද්‍යාව අත්හැරුණා. මතු ඇහැ පවතන අවිද්‍යාව ඉවරයි. මොනව අහන්නද? මොනව අහලා වැඩ ගන්නද? මට මේ කනහට ගන්න හේතු වෙච්ච අහන ආසාව නැති වෙලා ගියා. අහන බලාපොරොත්තු ඉවරණා. මතු කනක් හට ගැනීමට හේතු වෙන සංඛාර ඉවරයි. චන්දරාගය ඉවරයි. මොන සුවඳ බලාපොරොත්තු වෙන්නද? මොනවා කරගන්නද? සුවඳ ගන්න බලාපොරොත්තු ඉවරනා නම් සුවඳ බලාපොරොත්තු ඉවරෙච්ච ගාම සුවඳ පිළිබඳ අවිද්‍යාව ඉවරයි. මොන රහ විද විද විශේෂ කරන්නද? ඒ පස්සේ මොකට හඹා යන්නද? මොන හරයද? ඒකත් ආවන රහ බලාපොරොත්තු ඉවරයි. පහස පිළිබඳ මොන පහසක් පස්සේ යන්නද? මොන හරයක්ද? වැඩක් නැති දේවල්. ඒ අදහසින් මෝරලාවන පහස පිළිබඳ බලාපොරොත්තු ඉවරනා ඇහැ හට ගන්න කන හට ගන්න නාහය හට ගන්න දිව කය හට ගන්න තිබිච්ච බලාපොරොත්තු ටික ඉවරයි මොනවා හිතන්නද මොනවා හිත හිතා ඉන්න මොකද හරියක් තියෙන හිතවිලි ඒකත් අත හිතන බලාපොරොත්තු නැති වෙනා නම් හිත හට ගන්න තිබිච්ච බලාපොරොත්තුවත් ඉවර නම් ඇහැ හට ගන්න කන නාසය ශරීරය මන හට ගන්න තිබිච්ච බලාපොරොත්තු ඉවර නම් බලාපොරොත්තු කෙලවර වෙච්ච තැන අවිද්‍යාව ඉවරයි එහෙනම් බලාපොරොත්තු යම් තැනක නැද්ද සංකාර ගොඩනගන්න තිබිච්ච හේතු ඉවරයි කාර තියෙනවා සංකාර නැහැ ජීවන කන්නේ බඩගිනින කනවා. පිපාසින් තවද ටිකක් බොනවා. සීතල නිසා ඇඳුමක් ඇඳගෙන ඉතින් මේ වට කරගන්නවා. හොඳ හින්දා නෙමෙයි. වෙන කරන දෙයක් නැති මේ විපාක කර්ම විපාක ආයේ තියෙන එක. ඔය බලාපොරොත්තු තිබ්බට පස්සේ හේතුව ඉවරයි. ඵලයේ තියෙනකන් ජීවිතේ ගෙනියනවා. හැබැයි යුතුයකම ඉටු කරනවා. යුතුයකම ඉටු කරනවා කියන එක අරකින් චන්දරාගයේ වෙන්ද කරන එකක් නෙමෙයි. ඒවා යුතුයකම වශයෙන් කළ යුතු දේවල් කරනවා. ඉතින් එයාගේ ජීවිත කාලය තුල එතෙක් කල් ඉටු නොකරපු යුතුයකම් ඉටු කරන්න ගන්නවා. ඔය අවබෝධය ආවට පස්සේ. එයා අධෛර්ය බුද්ධිලෙක් වෙන්නේ නැහැ. දැන් හිතන්න පුළුවන් මේ ගැන කියාගෙන යනකොට ඔහොම කරන්න ගියොත් මේ ලෝකේ වැඩ කරන මිනිහෙක් නැති වෙයි. මොනවා කරන්නේ නැහැ නිකන් අධෛර්ය කොටසක් ඇති වෙලා නිකන් ගල්ලිබ්බ වගේ තිබ්බ තිබ්බ තැන් වලින් ඉන්න කොටසක් ඇති වෙයි කියන්නේ. එහෙම කොටසක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? චන්දරගේ නිසා ආත්මලාභීට වැඩ කරන කිවිලා. ඒ නිසා යුතුයකම් පහර හරිනවා. එතනයි වෙනස. ඒ වෙලාවේදී යාට යුතුයකම කළ කළ යුත්තේ අයුක්ින්නේ. ඒ වගේම උපකාරයට හෘතෝපකාරින් නෑ වැටෙන්නේ. නමුත් මේ යථාර්ථයේ වැටහිලා ලෝකීය විලාස ආත්ම බලාපොරොත්තු අත්හැරලා ගියාට පස්සේ යාට යථාර්ථයේ පේන්න පටන් ගන්නවා. ගුණයට කළගුණ සලකන්න ඕනේ. උපකාරයට හෘතෝපකාර කරන්න ඕනේ. මා විසින් මේ ටික කරදිය යුතුයි. ඒක පැහැර හරින්න හොඳ නෑ. මෙන්න මෙහෙම හරියට දකින්න පටන් ගන්නවා. එනිසා එයා යුතුයකම් පැහැර නොහරින්නේ බවටපත් වුනහම ඔහුගේ සේවය එදා තිබුණට වඩා 100 ගුණයක් වැඩි වෙනවා. හරවත් සේවය. ඒකෙන් ලෝකයේට හොඳ ඔහු කඩිසර ක්‍රියාශීලී පුද්ගලයෙක් නිදහස් මානසිකත්වයෙන් වැඩ කරන හොඳ ඊටා පිරිසිදු අවංක ගතිය ඇති හොඳ පුද්ගලත්වයටපත් වෙලා ඔහු විසින් කළ යුතු යම් යුතුයකමක් ඇද්ද යම් රැකියාවක් ඇද්ද ඒ සියල්ල අවංකව විට කරන පාවටපත් වෙනවා. ඔහුගෙන් රෝගීට වාදකයක් කරදරයක් නැති පාවටපත් වෙනවා. එහෙනම් එහෙම පිරිසක් ඇති වුණොත් එහෙම මේ ලෝකේ සාස්ත්‍රීක වීමට එයාගේ පැවැත්මේ අවසානය දක්වා ඊ ලබන සාස්ත්‍රීකත්වයේ සාමාන්‍ය මිනිස්සු 1000කින් ලබන සාස්ත්‍රීකත්වයට වඩා වැඩි වෙනවා. එච්චර විශේෂ වෙනවා. නමුත් හිතන්නේ එහෙම නෙමෙයි. මේව වැඩක් නැහැ, මේවා වැඩක් නැහැ, හරියක් නැහැ කියලා හිතන්න පටන් ගත්තාට පස්සේ ලෝකෙ මිනිස්සු ඔක්කොම කරන කටයුතු ඔක්කොම දාලා අදාරිමි කියලා. වැඩ කරන්නේ නැති වෙන එකක් කරන්නේ. ඊට පස්සේ අවශ්‍ය හරවත් දේවල් අංග සම්පූර්ණව කරනවා. ඒවා එකක පැහැර හරින්නේ. ගටිකාර අනාගාමී බවටපත් වෙලා හිටපු කුඹල් වැඩ කරපු කෙනෙක්. අන්ධ වෙලා හිටපු අමතාතා දාලා හිටන් ගියෙත් නෑ වැඩක් නෑ හරියක් නෑ කියේ. එයාගේ රස්සාවක් දෙරියේ නැහැ. වළං හදලා පුච්චලා ඔක්කොම කරලා සෑදවල් මහන්සි වෙලා අර අම්මා තාත්තා කන්න බොන්න යාදීලා අම්මා තාත්තා පෝෂණය කරලා තව භික්ෂුන් වහන්සේලා කීපනකට සමාන පුළුවන් හැටි දානේ දීලා ඔය විදිහට කාලේ ගත කරලා මැරිලා ගියේ. අනාගාමී වෙලා හිටපු එකනේ. බඹලවත් උපන්නා. අවසාන. ඉතින් ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ඒ මාර්ගඵලලාභීන්ගේ කොයි විලාකත් මේ අධෛර්ය බවක් හැඟවිච්ච බව පෙන්වෙන්නේ නැහැ. නමුත් වැඩ කරන හැටි එවන එකක් අකලේ නෑ. මේ ඇත්ත පේන්නේ නැති අය ආත්මලාභයට ගෝචර වෙලා. 90ක් වැඩ කර නැති ඒවයි. වැඩකට ඇති ඒවා 10ක් භාගෙටයි. කරන්න පුරුදු වෙච්ච ලෝකයක් තමයි අද තියෙන්නේ. වැඩ කරන්නේ නැති Tamanට අවැඩ වෙන අනුන්ට අවැඩ වෙන කටයුතු 90ක් කරනවා. Tamanටත් අනුන්ටත් යහපතක් කියන ඒවා තියෙනවා නම් ඔය අතරින් සාමාන්‍ය මට්ටමේ 100ට තව 9ක් විතර කරලා 100ට එකක් විතර Tamanටයි යන්ටයි වැඩක් ඇති වෙනව කරනවා. ඒ නිසා Tamanගේ වැඩ කටයුතු ටික කාලේ කාලේ පැහැරහැරෙනවා. අත්‍යවශ්‍ය වැඩ කටයුතු කරගන්න වෙලාවක් නැහැ. මොකද අනවශ්‍ය වැඩ කටයුතු වල 90 කාලේ වෙන් කරපු එකනට. කොයින්ද අත්‍යවශ්‍යයට වෙලාව? ඉතින් ඒක හදාගත්ත රාමුවත් තුල අපි කාලයක් තුල ගිහිල්ලා. එබඳු පිරිසක් එක වට වෙලා එබඳු සමාජයක් එක එකතු වෙලා දැන් ඒකේ කොටස්කාරයෝ වටපත් වෙලා ඉන්නේ. ඒ නිසා එකපාරක මහ විප්ලවයක් වෙනවා, දහම් විප්ලවයක් වෙනවා එකපාර එතින්ද වහින්න බෑ. ඒ නිසා අපි ඒවෙන් යමක් යමක් අයින් කළ හැකියි. යමක් යමක් මේ විප්ලවයටපත් වෙන්නේ නැතුව අයින් කරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඒ ඒ මට්ටමේ නිදහස් වෙන්න ඕනේ. ඉතින්ලා. එහෙම වෙනකොට ධම්මෝහවේ රකති ධම්මචාරී කියන ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඉතින් හරියට ගැළපෙන විදිය පරිසරයට ගැළපෙන විදියට වැඩ පිළිවෙලක් එතන යෙදෙනවා. ඒ පිරිසතරේ හැඩතලය ගන්නවා. ධර්මයේ දෙවෙනි කරන්න බෑ. ඉතින් ඒකයි හේතුව. ප්‍රත්‍යවේ දැන් ඇඳුමක් ඇදගත්තේ සීත උෂ්ණ දුරු කරගන්න ලැජ්ජා ස්ථාන මුවහ කරගන්න ඒ සඳහා අවශ්‍ය කෙන ප්‍රයෝජනෙයි. නමුත් එහෙම ඇඳපු ඇඳුම කාලෙන් කාලයට වෙනස් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා දැන් වෙනකොට ගාක් වෙනස් ආකාරයකටපත් වෙච්ච ඇඳුමක් බවට පත් වුණා. නොඑක් හැඩතල වලින් නොඑක් ආකාරයෙන් බාහිර විචුරණ වැඩ වලින් සකස් කරපු එකක් බවට. දැන් ඒ නිසාම අපේ අපේ ජීවන විදම ඇඳුමක් හදාගන්න කොච්චර විඳන් කරන්නලා තියෙනවද? දැන් කකුල් දෙකේ ගල් ඇන්නෙනවට, උල් ඇන්නෙනවට, ජරාව මඩ පෑගෙනවට ප්‍රයෝජනේ ඒකයි සිරෙප්පු දෙකේ. ඒකට අවශ්‍ය කරන මට්ටමේ ප්‍රයෝජනීය සඳහා පරිහරණය කරන්න ගැලපෙන සිරෙප්පු දෙකකුයි. වැඩි විචුරණ දාපු සිරෙප්පු දෙකකුයි ගත්තාම දැන් ওই දෙකේ වෙනස කොච්චර තියෙනවද? අර නිකම්ම නිකම් බාටා දෙක දාගත්තාම අපුර අපුර අපි වැඩි කරගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම කෙරෙනවා. නේද? ওই ටිකම කෙරෙන තවත් සිරෙප්පු තියෙනවා, සපතු තියෙනවා. එයා වටිනාකම බලපුවාම එකක් රුපියල් 3000යි 4000යි කටලි. 5000යි 6000යි ඊට වැඩිවක් තියෙනවා. ඒකෙන් කරන්නේ තර ටිකමයි. මත වැඩි හරිය මොකද්ද? අන්න වැඩි විචූර්ණ ටික. ඒක තමයි නවීන විලාසිතා ලෝකේ කර්මාන්ත දියුණුව. කාර්මික දියුණුව ලැබු ලෝකේ හරියයි. හැබැයි ඒ ටික අපේ ජීවන විදිහම කන්නේ අන්නේ අනවශ්‍ය හරිය. මේ සෙරෙප්පු දෙක අතරින් නෑ. ඒ වැඩක නැති සෙරෙප්පු ගන්න එක අතරින්.